භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනාතෝ භික්ඛවේ විහෙරතමා අනාතෝ දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති දසයිනේ භික්ඛවේ නාටකරණ ධම්මා කත මේ දස ඉද භික්ඛවේ භික්ඛු ශීලවා හෝති පාටිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කත සික්ඛාපදේසු කෞරුණීය මෑණියන් ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අවශ්‍ය කරන්නා වූ වණ දහම් කොටස් ඒ ඒ වෙලාවට ඇසෙන්ද සලස්වන්න බලාපොරොත්තු ඒ සඳහා <clears throat> මම උත්තරයක් වශයෙන් මේ වාගේ නිතර එකම පිරිසක් හම් වෙනවා නම් ඒ පිරිසට දේශනා මාලාවල් පැවැත්වීම තමයි බොහෝ විට කරන්නේ. ඒ දේශනා මාලාවක් පැවැත්වීම නිසා අපිට ඒක දිග ගැඹුරු සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ කොටස් දවසින් දවස දවසින් දවස සාකච්ඡා කරමින් ඊයේ කොටහින් අද කොටකට යම් ගැඹුරක් යම් පිටිවහලක් සහිතව එන්නේ එන්නේ ගැඹුරු ධර්ම කොටාසෝට යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මේ අදහසින් මේ දවස් 10 ගැන කලින් කල්පනා කරනකොට මට හිතුණා සරුවචනාතිගේ දේශනාවට අඩංගු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දශක නිපාතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. ඒකට කියනවා නාථකරණ ධර්ම නැත්නම් නාථකරණ සූත්‍රය කියලා. මේ නාථකරණ කියන පදේ අපේ සිංහල විවහාරයට එච්චරම ඇවිල්ලා නැහැ. නමුත් මේකේ මේක නාථකරණ කියන අත්‍යාර්ථ පදය නස්චාර්ථ පදය තමයි අනාථකරණ ධර්ම කියන එක. අනාථකරණ පදේ කියන එක අපි අහලා තියෙනවා. අනාථ පදයක් එක්ක සමගාමීව යන පදයක් තමයි අසරණ සංසාර සත්‍යය පු탁 ජනයන් අසරණයි අනාථයි. මේ අසරණකම නිසා මේ අනාථකම නිසායි මේ සංසාර සත්‍යයා මේ සසරෙන් ගැලවීම කියන සරුවචන ඥානීයට පමණක් ගැලවෙන එකම ධර්මතාවයේදී මේ නාටකරණ සරණ හොයන ලාමක ලෞකික නැත්නම් මේ කාම ලෝකේ රූප ලෝකේ දේවල් ඉස්සර කරගෙන අසරණකම අනාථකම මකන්න අපි මේ කාම වස්තු සරණ වශයෙන් ගන්න. නාට කරන ධර්ම වශයෙන් ගන්න. එහෙම නැත්නම් රූප ලෝකයට ආ වූ ධ්‍යාන අභිඥා නාට කරන ධර්ම වශයෙන් ගන්න. එහෙම නැත්නම් සරණ වශයෙන් තියන්නේ. ඒවත් ඇත්තටම ඒ කාම ලෝකයේ කියනා වූ මේ ලාභ සත්කාර සම්මාන පිළෝක ඒ වගේම මේ තරුණකම එහෙම නැත්නම් මේ ධන දහාන්‍ය එහෙම කුලවන්තකම එහෙම නැත්නම් උගත්කම ලෝකයේ ලැබිලා තියෙන සාන්නමාන වගේ දේවල් වලට වැඩිය කාම ලෝකයේ භවභෝග සම්පatti කියලා නෝ අපි වගේ ඊට වැඩිය ඇත්තටම රූප ලෝකයේ රූප ධ්‍යාන ලැබෙන එක හොඳයි. ඒක ආධ්‍යාත්මිකයි ආගමිකයි. නමුත් සරුවචන වහන්සේ මතක් කරන මේ නාථ කරන ධර්මය නැත්තම් මේ සරණ එහෙම කාම ලෝකයේ අනාථ භාවයේ නැති කිරීමට කරන කලත්තරල වීමක්වත් රූප ලෝකයේ වශයෙන් කලවන කලත්තරයක් නෙවෙයි සරුවචනසේ දේශනා කරන්නේ ලෝකෝත්තර වූ නාථ කරන භාවයක්. අනාථ බව නැති කිරීමට සදාකාලික උත්තරයක් දෙන්නයි හදන්නේ. ඉතින් අපිට ඒ වාගේ අරුවත්යන් වහන්සේ මේ භවයේ පුරාම කියන ධර්ම කලබල අරුවත්යන් තා ඥානයේ දේශනා කරන මේ නාක කරන නැත්නම් කේවල වූ ඥාත කරන ධර්මයක් අහන්න එදිනදා ජීවිතේ ගත කරන ගම එහෙම නැත්නම් පව් අමුදරුවන් රකින්න දේවල් දරවල ඉන්න ගම ඇති දස්සා ව්‍යාපාර කරනවා අමාරුයි සුඛමේ වශයෙන් අහන්න නම් බෑ කියලා කියන්නත් බෑ. චින්තාමේ වශයෙන් අපිට මොනවද කල්පනා කරලා තේරුම් ගන්න බෑ කියන්නත් බෑ. නමුත් මේවා ඒ සුඛයෙන් භෞතික භාවයට අහලා නැත කරන්නේ නැතුව චින්තාමේ වශයෙන් කල්පනා කරලා නැත කරන ක්‍රියාවක් කරලා බලන්න නම් අනිවාර්යයෙන්ම යම් ප්‍රමාණයක අධිෂ්ක්‍රමණයක් යම් ප්‍රමාණයකට ඒ කාම වස්තු කැපකිරීමක් ත්‍යාගවන්තකමක් කරන්න තියෙනවා. වෙනත් විදිහකට කියනවනම් ඒ කාම ලෝකයෙන් වෙන් වෙච්ච අභිනිෂ්ක්‍මණය කරපු ත්‍ත්වයක බණ භාවනා කරන ත්‍ත්වයක මේ විවේක බුද්ධිය ඇති ත්‍ත්වයක ඉඳලා මේ සූත්‍රයක් කියවනකොට කාම ලෝකේ කාමවත් වටනාමෙන් ඉඳමින් කියනකට වැඩිය උරුම වාසකමක් ඇති. වටිනාකමක් ඇති. ඒ වාගේම තමන් කරන කරන්න බලාපොරොත්තු වෙන මේ අප්‍රමාද වැඩපිළිවෙලට ශාතිය පිහිටවන වැඩපිළිවෙලට සතිපට්ඨාන වැඩපිළිවෙලට විපස්සනා වැඩපිළිවෙලට දුමාකාර විදිහේ ශේක සැලසීමක් මගේ ඉදි කර දීමක සිදුවේ. ඒක නිසා මේ ධර්ම කොටස භාවනා කරන අයට වැඩි රසයක්, වැඩි යෝජාවක්, වැඩි මඩයක් දෙන දෙන සුළුයි. ඒක මම මතක් කරන්නේ මොකටද? අපි මේ සාමාන්‍ය මේ ධර්ම කොටසවල කියන ඒ ශ්‍රද්ධාව වඩන වගේ දේවල් ඉක්මවලා මේ භාවනාවට සම්බන්ධ වෙන පැත්ත වැඩි අවධානයකින් එනතන් ඒ පැත්තට යොමු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ වාගේ පිළිසකට වෙන දේක වටිනාකමක් කියන බව මම මේ කලින් මතක් කරේ. මෙන්න මේ විදිහට සර්වඥාන්සේ මතක් කරනවා සනාතෝ භික්ඛවේ විහෙරතන අනාතෝ මේ සර්වඥ ආරාධනා කරන්නේ භික්ෂුවට. අනාතෝ භික්ඛවේ විහෙරතමා අනාතෝ මහණෙනි. නාතව අනාත නොවි අනාතව වාසය කරපියා. අනාතව ඉඳපා. ඉක්නාශේ ඒගොඩට ගිහිල්ලා මේගොඩට එන්න ඔයගොඩ මේ ඉන්නා වූ තැන අනාතයි. මේගොඩ මේගොඩ සනාතයි. ඒක කරුණා කළා මේගොඩට එන්නේ කියලා. ඒක නිකන් තමන් මේ අන්දෝන් ගන්නපත් වෙලා අනික් අයට කරන ආරාධනාව. ඒ අනාථ භාවය ඒ කරුවචනාංශ මේ දෙන්න හදන්නේ ආම ලෝකයේ වවවවත් දීලා එනදා බරපුරක් වෙන්නලා දිල කල දීලා ඒක මේකක් නේ. ඒ වගේම රූප ලෝකයේ ධ්‍යාන මාර්ග ධ්‍යාන අභිඥා දීලා ශනසන දෙයක්ත් නෙවෙයි ලෝකෝත්තර වශයෙන් සනාත භාවිතයෙන් කතා කරන්නේ. ඒ වගේම කරුවට සඳහන් කරනවා දුක්ඛ වික්ඛවේ අනාතෝ විහෙරති. මාන්නේ අනාත වූ සත්වයා දුකේ ජීවත් වෙනවා. මම ඒකට අනුකම්පාව නිසායි ඔබලට කතා කරන්නේ මේ සනාත පැත්තට එන්න. අනාත වෙන්න එපා. දසීමේ වික්ඛවේ නාට කරන ධර්ම. මාන්නේ මට මේ සර්වඥතා ඥානයේ සාක්ෂාත් වුණාට පස්සේ වැටහෙනවා එහෙම අනාත වෙ ඉන්න මේ ලෝක සත්‍යය අනාථ වෙන්න මේ ප්‍රත්‍යඥයට නාටකරණය පිණිස ධර්ම 10ක්. ඇත්තට මේක සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සම්බුත්තරන්ගේ පොතු කරලා පිදු කරලා අපිට දක්වන නිසා අපිට පුළුවන් මේ කර්ම 10 ගන්නවනම් සෑහෙන දුරට නාටකරණ ධර්ම අපි දන්නවා කියන අදහස ගන්න. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ දෙන්න දීපු ඒ දස ධර්මය නාටකරණ ධර්මය තේරුම් ගන්නයි. ඒ සර්වජන් වහන්සේ මේ කියන ධර්ම මේ නාට කරන ධර්ම අපි මේ වගේ පදනම්ක ඉඳලා හිතුවේ නැත්නම් අපි ඇත්තටම අපේ වෘත්තිය හැටියට අපි උපන්දන හැටියට අපි ගොඩාක් නාට කරන ධර්ම වගේ දැන් හිතේ තියාගෙන ඉන්නේ. ඒක තමයි අපි උපදි වශයෙන් තියාගන්නේ අපිට පුළුවන් කාර්කම් විදිහට තියාගන්නේ අපිට ওই කාටවත් නැතුනම මම මෙහෙමයි මෙහෙමයි කියලා හිතාගන්නේ ගොඩාක් නාටකම ධර්ම කල්පනා කරලා නමුත් සර්වචනංශේ ඒ ශේර්ම දක්වන්නේ අනිත්‍යත්වයට යටත් වෙන දුකට යටත් වෙන ධර්ම. නමුත් මෙතන පෙන්වන්න හදන්නේ අන්නේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ ඉක්මවලා සාමාන්‍ය දුක්ක් යනකොට සාමාන්‍ය ශේත පුද්ගලයෙකුට සාමාන්‍ය රහතන් වහන්සේ නමකට හිතා ගන්න බැරි විදිහේ ගැඹුරකින් එනකන් ඊට වැඩි ලොකු අනුකම්පාවකින් පෙන්වන නාටකම ධර්ම. අන්‍ය විදියට හඳුන්වා දීමක් කරන පස්සේ මේ නාට කරන ධර්ම පිළිබඳව ඉස්සිස්ලාම් සවචන දෙක සඳහන් කරන්නේ ඉද බික්ක වේ බික්කු සීලවාහෝ මේ ශාසනයේ භික්ෂුව ඉස්ලාම් තමන්ගේ නාට කරන ධර්මයේ විදියට ඉස්ලාම් බලන්නේ මොකද්ද තමන්ගේ සීලය ඒ කියන්නේ මේ 10ක් වූ නාට කරන ධර්ම වල ඉද බික්ක වේ බික්කු සීලවාහෝ ආතිමොක්ක සංවර සංගතා විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවිනෝ සමාදාය චික්කට සික්ඛාපදේ. ඒකට භික්ෂුවක් ඒ කියන්නේ දැනටමත් අභිනිෂ්ක්‍මණය කරලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මය සමග ගිහිල්ලා ගිය පිරිස් හතරයි ලෝකයේ භික්ෂු භික්ෂුණී පාසික පාසික කියලා මේකට සිවණක් පිරිස කියලා කියන්නේ. ඉතින් මේකෙන් සාධුවචනන්තේ සිවණක් පිරිසගේ උත්තම පිරිස විශස්ම පිරිස ආමන්ත්‍රණය කරනවා. ඉතින් මම ජීවේ ඉන්න කාලේ මේ වගේ සූත්‍ර කියවනකොට මට හැම වෙලාවෙම හීනමානයක් එනවා. මේවා ඉතින් අපිට වැඩක් නෑ මේක පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට කියාවුවා. අපි පැවිදි නෑනේ. අපි තාම ගිහිනේ. ඒ නිසා මේ සූත්‍ර වැඩි හිටියන් කියපුවා අපි තාම බාලයෝ. අන් කීපතාවක් මතකයි ඔය උදාහරණ ස්වාමීන් වහන්සේ හම්බෙලා කියනවා. ඉතින් සාංශ මේවා කියුවට අපිට වැඩක් නැහැ අපිට නෙවෙයි. ඒ සාංශ හරියට කරුණු ගැනීමක් එනේ එහෙම හිතන්න එපා. කියවන්න උදව් වෙනවා. උක මේ ගියන් තුනක් කරගන්න පුළුවන් කියලා මට හිතන එක නිකන් නැලවිලි භාෂාවක් විතරයි. ඒක මේ අපිට අදාළ නැහැ කියලා. නමුත් ගුරුකේ ගිහිල්ලා ගුරුම ස්වාමීන් වහන්සේත් එක්ක භාවනා කරනකොට උන්වහන්සේ ගාවට ගොඩාක් එන්නේ ගිහියන්. හැබැයි ඒකට මම පැවිදිලා හිටියේ. උන්වහන්සේ හැමදාම හේතු කරු දක්වනවා මේ භික්ඛවේ කියලා සර්වඥාන්සේ දේශනා කරගුවාම කොහොමද මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් හේරතම බුදුවේ යෙදෙන්නේ කියලා. ඒක උන්වහන්සේ දක්වන්නේ මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පිළිබඳව අපේ ආචාර්ය પરම්පරාව පෙන්වන අර්ථකථනයක් දුක. එතෙන්දී භික්ඛු කියන නම සූත්‍ර පිටකයේ සඳහන් කරන්නේ සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමකට කටයුතු කරන්නා වූ කෙනාට. ඉෂ්ටි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා. දැනටම සංසාරේ බය දන්නේ නම් දැනගෙන තේ අමාරු වැටෙන්න යන්නේ ගැළවීමට කටයුතු කරනවා නම් එවැනි කෙනාට භික්ෂුව කියයි. ඒ නිසා මේ ශාසනයේ භික්ෂුවක් නාට කරන ධර්මයක් විදිහට ළඟට ගන්න. මොකද ඉස්සල්ලාම ශීලය. ඒක සාමාන්‍ය ශාස්ත්‍රක ආගම් වල හැම තැනම පිළිගන්න ගැටියක් තියෙනවා. මේ ශීලය කියන එක අපි සාමාන්‍ය විවහාරය කරනකොට ඉන්දිය සංවරය එහෙම නැත්නම් ආචාර ධර්ම බයලජ්ජා වශයෙන් තමයි සලකන්නේ. මේ ආචාර ධර්ම ඒ කියන්නේ සමාජයේ ඉන්නකොට කළ යුත්තක තමයි ආචාර ධර්ම කියන්නේ. නොකළ යුත්ත තමයි අනාචාර ධර්ම. ඒ කළ යුතු නොකළ යුතු දෙකක් ලෝකයාට මනුෂ්‍ය හිතක සමාජයටපත් වෙන්නේ එකම එක මූල ධර්මයක් මත. මොකද හොඳ කෙරුවොත් හොඳක් සිද්ධ වෙනවා නරක කෙරුවොත් නරකක් සිද්ධ වෙනවා කියන්නේ කර්මයේ සහ කර්ම විපාක අදහන මනුස්සයට විතරයි හොඳ නරක දෙක ලෝකේ පවතී. ඒක නිසා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැත්නම් කම්මස්සකතා ඥානීය කියන කෙනාට විතරයි සදාචාරාත්මක වගකීමක් වෙන්නේ කළ කළ දේ ඵල ඵල දේ නම් මම හොඳින් හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබේ. නරකක් කළොත් නරක ප්‍රතිඵල ලැබෙයි කියන එක ඉස්සල්ලාම ලෝකේ පහළ වෙන්නේ කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය කියන කෙනාට විතරයි. ඉතින් මේ කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ ධ්‍යානකත් මතක් කරනවා කළ කළ දේ ඵල. හොඳ කිරුවොත් හොඳ නරක කිරුවොත් නරක. මේ කම්මස්සගතා ඥානය බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. මේ කම්මස්සතා ඥානය ගැන ගැඹුරෙන් කතා කරනකොට ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා මේ ඥානය කම්මස්සතා ඥානය අබුද්ධෝත්පාද කාලවලක් තියෙනවා ඒ ගැඹුරු ධර්ම ගොඩාක් අපේ ශාසනයේ පවතින බුද්ධෝත්පාද කාලය විතරයි ඒවා එළි දැක්කන බුද්ධෝත්පාද කාලයට අනික් කාලෙට වඩා යට මේ කම්මස්සතා ඥාන සම්මාදිතේ කවදාකවත් ලෝකෙන් තුරන් වෙන්නේ නැති ධර්මයක් ඒ වගේම කතාවක් කියන එක හිරිවැටෙන කතාවක් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් සම්මසකට ඥාණය අදහන පිළිස බහුතරයක් වෙන්නේ නැහැ කියලා කියනවා මොන්නම්ම කාලයකවත් ලෝකේ. හොඳ කළ දේ හොඳ නැත්නම් කළ කළ දේ ඵලඵල දේ හොඳ කිරුවොත් හොඳයි නරක කිරුවොත් නරකයි කියන එක කවම කවදාකවත් ලෝකේ බහුතරයේ ජනප්‍රිය මතය වෙන්නේ. හැමදාම සුළුතරේ. හැබැයි කවදාකවත් මකන්න බෑ. දැන් ওই බෝසතාණන් වහන්සේලා සවචනාසල නැති කාලේ මේ පණිවිඩය ගෙනියනවානේ. උන්වහන්සේලා කවුරු නැති වුණත් අපත් පැවිද්දෙන් පැවිදි වෙලා උන්වහන්සේලා මේ කම්මශකතා ඥාන සම්මාදිට්ඨියකම වැඩ කරනවා. කළ කළ දේ පළපළ දේ හොඳ වැඩ කරනවා නරක වැඩ නොකර නිකන්. ආන ඒ ධර්මතාවය සර්වඥාන්සේ මේ සම්මාදීතු ගන්නකොට අඩියටම පාදමටම කියලා පෙන්නන්නේ සම්මාද කතා ඥාන සම්මාදී. දැන් මේ එකතු වෙලා බණ කියන බණහන අපි ඔක්කොම කම්මස්සකතා ඥාන සම්මාදීත්‍ය ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න නිසා අපිට හරි දේශී සිල්වත් විය යුතුයි ඉන්දිය සංවර විය යුතුයි බයලජ්ජාව ඇති කළකට යුතුයි ආචාර ධර්ම සිදී යුතුයි කියන එක අපි අධ්‍යක්ම උසලා පිළිගන්නවා ඒක නෙවෙයි ලෝක ස්වභාවය අපි හොඳටම දන්නවා තිරසන් ලෝකේ කැත්තමයි ඊළඟ ලෝකේ හොඳ නරකක් නැහැ, ආචාර ධර්මයක් නැහැ. ඒක සහජාතයට දුවන. නමුත් අපි හොඳට බැලුවොත් මේ වගේ සිල් අරගෙන, මේ වගේ අවදි වටහනුලේ පොතක්ංගේ සීල රැකගෙන ඉතිසක් එක්කන සීල පිළිබඳ ඒකමත්ව පිළිගත්තට මේ වැටෙන් එහා පැත්තට ගියා පස්සේ සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ ඒ මනුෂ්‍ය ස්වරූපයෙන් ඉන්න බොහෝ දෙනා තුල අවතින්නේ අර ආචාර ධර්ම නැති සදාචාරය අවතුන් නැති ඉන්දිය සංවරයක් නැති සීලයක් නැති තිරිසන් ස්වභාවයක්. ඒක නිසා මේ සීලය පෙන්ලා දෙන්න පුළුවන් ඉස්ලාම් මිනිස්සෙක් වෙනකොට තේන තියෙන එක හීලා ගැටියක්. සීතල ගැටියක්. සීලාචාර ගැටියක්. සීලය. තාකත්තකින් පෙන්නකොට යම් කිසි කෙනෙක් මේ කරුණාන්ත මේක නාටකන කරනක් විදිහට දේශනා කළා කියනවා සමාදාය සික්කත සික්ඛාපදේසු කියන විදිහට සිල්පද සමාදන් වෙලා රකින්නේ කියලා අනුශාසනා කරලා තියෙනවා. ඒ නිසා මේක ඉල්ලගෙන සමාදන් වෙලා රකින්නවා. ඒක අපි ලොකු ආඩ්‍යයක් ආධ්‍යාත්මික ජීවිතේ ලොකු මේ ලාංඡනයක් විදිහට සැලකුවාට තරුණ වයස්වල ඇත්තේ හිතන්නේ ශිල්පද රැකීම නෝන්දල්කමක්. ශිල්පද රැකීම බොහොම බය ආදු වැඩක් විදිහට. ඒ ලෝකේ කල යුතු කල හැකි ඉතාම වටිනා නිදි හැකි ශතකයේදී මේ අතක් පිට අතක් තියාගෙන රුදු වැඳගෙන ඕකත් ජීවිතයක්ද කියලා හලකන ගැතිකුත් තියෙනවා. ඉතින් මෙව තමයි ලෝකේ බොහොම ජනප්‍රිය මත. අන්නේ ජනප්‍රිය මත කියදී යම් කෙනෙක් ඒ බොහෝ දෙනා ශක්ති ප්‍රමාණයෙන් ශප සොයාගෙන ගිහිල්ලා ශීසං වූ ක්‍රමයකට කමක් නැහැ ධාර්මික උනත් අධාර්මික උනත් සාධාරණ තථාධාරණ තමන් මේ කරන දේ සාධාරණීකරණය කරන යන ජීවිතයෙන් වෙන් වෙලා නැත්නම් වෙන් වුණාට පස්සේ අනුන් ඇවිල්ලා ඔච්චම් කරන්නේ. මේ නෝන්ජල් වෙනවයි කියලා නැත්නම් බය ආදි වෙනවයි කියලා මොකටද මේ නැති සිල් රැකගෙන රකින්නව කරන්න පුළුවන් දෙ කියලා කියද්දි නම් කිසි කෙනෙක් සීලයක් රකින්නයි කියලා කියනවනම් ඒක නිසාම තමයි සීල වදිනාකමක් එන්නේ. මොකද මේ මතු මැස්සේ තව මේකේ තියෙනවා නාට කරන ස්වභාවය. නාට කරනවා කියලා අපි අශරණ කරන්නේ අනාථ කරන්නේ සීලය කියන්නේ. ඉතින් අපි මේ ඉස්සරහට කල්පනා කරන දේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ මෙවැනි සමාජ තත්ත්වයක් අතරදී අපි අන්න මම කියලා ගමු. මේ යම් සීලයක් රකින්නවා නම් ඒකේ කාන්තෙම මේ කිසිම කෙනෙක්ගේ මට හම් වෙච්චි ධෛර්යයක් නිසාවත් මේ කිසි කෙනෙක් මට කියලාවත් නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම මමම ඇති කරගත්තා. මේ එක එක්කෙනෙක් ගැන කල්පනා කරලා බැලුවොත් මේ එක්කෙනෙක්වත් ශීලයේ අනිත් කෙනෙක් විසින් පරවන ලද්දකුත් නෙවෙයි ඒ වෙන ආගම් වල දක්වන විදිහ කමාන්ඩ්මන්ට් එකකුත් නෙවෙයි. සමාදන්ව රකින්න ශීලය. අන්නේ සමාදන්ව රකින්න ශීලය තමන්ට කොහොමද නාට කරන ධර්මයක් වෙන්නේ නැත්නම් තමන්ට තියෙන අනාථ ස්වරූපේ නැති කළ නාට කරන ධර්මයක් කියන්නේ කියලා බලන එක අපිට සරුවත්න දේශනාව අරගෙන කීප තැනකින් පෙන්වලා දෙනවා. සර්වචන් වහන්සේ දක්වන සීතත් ධර්මයට අනුව මේ ලෝක මිනිස්සයා ලෝකේ ජීවත් වෙන මිනිස්සයා කෙලස් බහිද අපි කියන්නේ ඉස්සලා ගත්ත වචෙන් පු탁 යන කියන වචනේ නේ පු탁 යන නම් කෙලස් සහිතයි කෙලස් සහිත මිනිස්සයාට මේ කෙලස් වලට දෙන්න පුළුවන් තනි වචන තමයි බය සෑම කෙලස් සහිත කෙනෙක්ම බය ජීවත් වෙනවා මේ බය සමාජීය පැත්තෙන් බැලුවොත් නැත්නම් බටහිර මානසික විද්‍යාවන බැලුවොත් මුළු ලෝකෙ තියෙන සෑම මානසික රෝගයකටම හේතුව තනි හේතුව බයයි. ඒ කියන්නේ ද්වේෂ චෛතසිකේ. නැත්නම් මයි ද්වේෂයයි මෝහයයි කියන චෛතසික දෙකෙන් තමයි ඔය බය ඇති වෙන්නේ. මේ බය තමයි විවිධාකාර හැඩතල ගනිමින් මානසික රෝග බාටපත් කරන්නේ. තවත් පැත්තකින් අපේ ආයුර්වේද වගේ පැරණි වෛද්‍ය ක්‍රම කියනවා කායික රෝග වලට හේතුව අස්ථාන බය කියලා. මේ ලෝකේ තියෙන ස්ථාන බය જાතියක් තියෙනවා අස්ථාන බය කියලා જાතියක් තියෙනවා. ස්ථාන බය කියන්නේ හේතු සහිතව මූලක් සහිතව මූලිකව එන බය වගේ තියෙනවා. හදිසියක් අනුසස්සනා තප්පයක් හැදෙන. ඒ නැත්නම් තමයි කන්න බොන්න හිටපු අම්මා අප්පා නැති වෙන වස්තු භෝග නැති වෙනකොට බයක් ඇති වෙන. ඒක ස්ථාන බයක්. නැත්නම් මූලිකයි බය, අමූලික බය කියලා જાතියක්. අස්ථාන බය ඒක තමයි මේ රෝග සෝෂම හේතුව. ඒක නිසා බයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකකින් දුකට කෙලස් වලට කියනවා. මේ සීලය ගැන කතා කරන සඳහන් කරනවා සීල් රකින්නවයි කියලා කියන්නේ අනුන්ට අභය දීම. පරිශුද්ධ ගත්තත් කියන්න පුළුවන්. සතුන් මැරීම කියන්නේ අනුන්ට බය දීමක්. යමෙක් සමාදන්ව රකින්නවා මං අනේ මේ පින්කලයක දිච්ච මනුෂ්‍යාත් භාවයේ බුද්ධෝත්පාද කාලෙක හම්බුණා මම ඊට පස්සේ කවදාකවත් මේ පින්කලක අද්දකින් තව කෙනෙක් මරන්නේ. තවදුරට බයක් දෙන්නේ නැහැ කියලා තමන්ම ඒක පිහිටනවා. තමන් ඒක සමාදන් වෙනවා අභය දීව සමා. ඉතින් අපි ඒක සිංහලෙන් හවුන්දට පාවිච්චි කරන අභය දාන. මෙන්න මේ අභය දානයක් දීම සර්වඥන්ත දෙන්නන්නේ හරියේ හරියස්ස විදිහේ අග්ග දාන මහා දාන අභය දාන. සතෙක් නොමරා සිටීමට ගන්න එක් චිත්තක්ෂණයක් ඕ. ආරණ්ඩ ඉන්න සතෙක් නොමරා ඉන්න තමන් ගන්නවා නම් මේ සීලයක මේ පිළිකලා. සීල කල්පනා කරලා සතෙක් නොමරා ඉන්නවා නම් ඒ චිත්තක්ෂණය අපි කරන වැඩේ කියන අභය දාන. මේ අභය දානේ ආපිට ආනිසංස වශයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? හතර ආකාර බයකින් අපි නිදහස් කරනවා. මේ හතර ආකාර බයද කියනවා අත්තානුවාද බය, පරානුවාද බය, ඡණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ ඉති දවසින් දවස වයසට. වයසට යනකොට යනකොට යනකොට සතුන් මරපු, හොරකම් කරපු, කාමීච්ඡාචාරය කරපු, දුරු කේලම් හිස්වදන පරිසත්ත කතා කරපු කෙනාට එන්නේ එන්නේ එන්නේ තමන් පිළිබඳව දෙස් වෙන ගතියක්. අනේ පුළුවන් කාලේ මම කරගත්ත අකුසල කර්ම කරා කියලා මහත කියලා බයක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා. පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒකට කියනවා අත්හානුවාද බය කියලා. ඒක තමයි අපි අඳුරට බය. වයසට යන්න බය. ලෙඩ වෙන්න බය. මරණයට බය. මොකද එතෙන් යනකොට යනකොට මේ අපි මේ මෙතෙක් ආශ්‍රය කරපු ආලවට්ටම් හේරම අයින් වෙනවා. අයින් වෙලා කෙලින්ම තමන්ගේ මූණ කණ්ණාඩියෙන් බැලුවා වගේ ඒ කරපු ගත කරපු ජීවිතේ පේන පටන් අර ගන්නකොට යම් කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ඒක තමන්ම කරපු හේතු නිසා නම් ඒකට කියන අස්ථානවාද බය කියලා. ඉතින් මේක තමයි ඔය වාක් මානසික රෝග වලට හේතු වෙන්නේ. සීලවන්තයාට ඕකෙන්නේ නැහැ. එතකොට ඒ සංග පුළුවන් එහෙනම් ලබ්ධාවට නම්මගේ කුසින් ඉපදී ඉඳලා ඉඳලා සිල් රකින්න ඕනේ කියලා. එහෙම මේකක් නෑ. ඒ අඟුලිමාල මහරතන්වන්සේ දී කාලේ අඟුලිමාල් සොරුව ඉන්න කාලේ 999ක් ලේ පිට කපලා තියෙනවා. ඇඟිලි 99ක් මේ එක 999ක් එකතුම කරලා තියෙන ඉතිස්සලා ගණකට ගණන් කරන්නේ නැතුව කපපු ඇඟිලි ගන්න කොච්චරද කියලා දාන්න. ඒක හරේ මාළේ දාගන්න ඉස්සලා ගොඩාක් කපලා තියෙන තැන් තැන් වල නැතුව. ඒ කපපු කිසිම කෙනෙකුට ආපිට හැරලා අඟුලි මාළ දකින්නවත් යටපත් කරන්නවත් සටන් කරවවත් ඉඩ තිබෙන්නේ නැහැ. එකම පහරයි ගහන්නේ මැරෙන්නම ගන්න. ඒ තරම් මේ මරණය කියන එක අනුන්ට දීලා බය කියන එකේ ලෝකේ හොල්ලලා බිම්බිසාරජිය හොල්ලලා තේනාවල් යට කරගන්න හිතපු අඟුලිමාල අන්තිමට ඇවිදුණා. ඇවිදි වෙලා සර්වඥාගේ කමටහන් අරගෙන වඩනකොට උන්වහන්සේට ශක්තියක් තිබුණේ නැහැ කවදාකවත් අනේ මගේ සීල මෙච්චර පිරිසිදුයි කියන්නේ. ඒක මොකද ඇත්ත වශයෙන්ම කෙරුවේ ලේපිත අමු අමු ලේපිත කපපේ. නමුත් දවසක් උන්වහන්සේ ඔය රැක් මුර ඉඳලා ජේතවනාරාම සවැත්නුවර යනකොට යන මග අයිනේ අම්මා කෙනෙක් විලිරුදාවට කෙඳිරි ගන්න. ඉතින් යනකොට ඇහිලා තියෙනවා මේ කෙඳිරි ගන්න ශබ්දේ හිතනවා මේ ආවේනික දුකටයි මේ කෙඳිරි ගන්න උපව උදව්වට පොකාට කවුරක්වත් නැහැ. ඉතින් කල්පනා කරගෙනවා මේ මේ දරුවෙක් පිළි කරන්න මෙච්චර මේ වේදනාව පිළිනවන මෙච්චර අනුතරදායක තැනකින් එහාට යනවනම් ඉතින් මොන තරම් මේ සංසාර ස්වභාවය කල්පනා කරලා යනවා. ඇයක් විතර බින්ද පාද කරලා ආපහු වඩනකොටත් අර කෙන්ජිදි එහෙමමයි. කල්පනාගරදී මේ කොතනින් කෙලවර වෙන වැඩක් නෙවෙයි. ඉතින් දවස් වල ගිහිල්ලා දේශනාරාමක දාන ටික වළඳලා භාවනා කරන්න ගියාම කල්පනා වෙන්නේ මේකමයි. ඇත්තට මේ පිට කපු මනුස්සයර දැන් මේ ආවේනික දුක දරා ගන්න බෑ. ඒක හොඳටම උගියයි. හැෂ කොහමද කරුවත් යන ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ මනස්කාරයක් වෙනවා. මේ පින්න වාදී වයින්කොට මට තේරුණා මෙන්න මෙහෙමයි අම්මා කෙනෙක් තනියම ගෙදර විරුදාවෙන් ත්‍යාගා. අසීමිත ත්‍යාගා. ඒකට පස්සේ එනකොට ත්‍යාගනවා මට සුවර ස්වාමීන් වහන්සේ මෙහෙමකත් දරු ගැබ පහ වෙලා නැහැ. හරි වේදනාවකේ අම්මා ඉන්නේ චක්කිතමේ ඇති වැඩක් නැහැ නමුත් මේ අපි වගේ බණ භාවනා කරන හාමුදුර කෙනෙක්ගෙන් මොකද්ද මේ වෙලාවේ කරන්න පුළුවන් සීවේ? ආ බුදුහාමුදුරුවෝ කොහොමද සීවයක් කරන්නේ? මොකද්ද සීවේ? අදිස්ථානයක් කරපන් ඒ ගැත්මල පහළ වෙන්නේ කියලා. කොහොමද අදිස්ථාන කරන්නේ? මං කවදාකවත් සතුට අරගෙන නැති ආනිසංශයේ ආනුභාව බලයෙන් අනේ ගැත්මල පහළ වේවා කියලා අදිස්ථාන කරනවා. ඉතින් මංගුලි මාතුන අනේ ස්වාමීන් වහන්සේ මොන කටකින් කියනද මම දැන දැන 999ක් කපලා තියෙනවා. නොදැන කපපු ගාන කියන්නේ. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ මම මම සතෙක් නොනරු ආනුභාව බලයෙන් මේ දරු පොතේ දරු ප්‍රසූතිය සිදු වේවා ගැත්මල පහ වේවා කියලා අදිස්ථාන කරනවා. එතකොට සිතුවානවා අපිට දැන් තේරෙනවනේ. යම් කිසි කෙනෙකුට එහෙම අදිස්ථානයක් කරා නම් තමයි ළඟ පිරිසිදු සීලයක් තියෙන්නේ. ඔබලඟ දැන් නැහැ නෝ. ඔබ දන්නවනේ හිත අදිස්ථානයි. දෙතෙන බව එහෙමනම් අදිස්ථාන කියනවා යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිත්ත මනුෂ්‍ය ජීවිතං ගෝරෝපේක්ෂා මම මේ ආර්ය භාවයට පත් වුණාට පස්සේ ලැබුණාට පස්සේ මම දැන දැන සත්‍යඥමරතු ආනිසංස භාවයේ තියෙනවා ඒක උන්වහන්සේ දෙන්නේ මම පැවිදි වෙන්නේ කියලා ගාමරික හොරේ ශීලයක් අදිෂ්ඨාන කරපු දාගෙන මම එකම සතෙක් වත්නවා. මෙන්න මේ ආනිසංසය කියලා කියන්නේ පුරුෂයෙකුගේ පුරුෂ ධර්ම ශාස්ත්‍රය. ඒක නිසා මම පැවිදි වුණාට පස්සේ සතෙක් මමරපු එකක් පැවිදි ඉඳලා සතෙක් ගොඩක් මරපු එකක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්ව සම්රාගී ගුණය. අන්න ඒ ආනිසංස භාව බලයෙන් ඒ මවගේ ඒ ගැත්මල භාවේවා කියනකොට ගැත්මල පහ වෙලා ශෝෂයේ පිටෙක් ඇදුවයි කියලා පොතේ සඳහන් කළා. අද ගැත්මල පහ කරන්න අඟුලිමාල පිළිස සඳහන්. එතෙන්දී උන්වහන්සේ ගැම්ම ගත්තේ සතුන් නොමර සිටීමේ නෙවෙයි. අදිෂ්ඨානෙ ගත්ත දවසින් පුරෙන් පුමෙක්වත් නැරේ. අන්නේ ශක්තිය කොච්චර බලවත්ද කියනවනම් ලේ පිට මස් කපපු ඒ හොරාට අදිස්ථානයේ සතෙක්මලා ඒක උඩට පස්සේ ඇති වෙන ගැම්මේ ආවේනික දුකකින් පවා නිදහස් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා උත්පත්තියේ හිත ශීල රකින්නවා කියන එක නෙවෙයි අදිස්ථානයක් ගන්න යම් දවසක අපි ශීලයක පිළිපියාන එදා පටන් මේ ශීලය අපිට පුළුවන් ඒ අනුන්ගේ දුකක් උනන් නැති කරගන්න. මේක අත්හානුවාද බය නැති කරගන්න හේතුව. ඒ වගේම පරානුවාද බය කියලා જાතියක්. පරානුවාද බය කියලා කියන්නේ අනුන් Tamanට දෙත් දෙනවා. මෙච්චරට බය හයිය තියෙදි මේ මිනිස්සු හොරකම් කරනවා සතුම් මරනවා. ඇයි ධාර්මිකව හම්බ කරගන්න බැරි කියලා හත්තු බයින් කතාවක්. අන්නේ ඒකෙදි ওই ඊළඟාරිකමට ඔන්න ඕන දෙයක් කියාගත්තා වෙයි මට ඕන දේ මම කරනවා කියලා ගියාට අන්තිමට තමන් අසරණ වෙනකොට, තනි වෙනකොට, පොසු වෙනකොට, අරුවලට යනකොට මේක නිතරම රැවටිලි කවුද දෙන්න පටන් ගන්නවා. අද පුළුවන් කාර්ය මං කිව්වේ හිතුවක් කාරකන් නේද? අපරාධ නේද කියලා. මේකට කියනවා පරානුවාද බය අනුන්ගේ බැන්. මේක පාපතරයට පහුවෙන්න පහුවෙන්න වැඩි වෙනවා. ඊගාට තියෙනවා දණ්ඩ බය කියලා එකක්. ඒ අත්අනුවාද බය, පරානුවාද බය කියනවා නිකන් කනට ඇහෙනවා විතරයි. නමුත් යම් දවසක අපි පවතිනා වූ ශිවිනීතිය විතික්‍රමණය කරපු දවසක අපි පොලිසියට අහු වෙනවා ඉරේ විලංගු වැඩේ. ඉතින් හොරා අහු වෙලා නැති වුණා ඉන්නේ බයි. අඳුරට තමයි කැමති. ආලෝකයට කැමති. පොලිස් කාර්යයේ අතිමුරුදු වෙනවා. අන්න ඒ බය සමහර සීලේ වැටලක් දුක් වෙනවා නැවතුම් දුක් මෙන්න මේක සීලයක පිළිපදපු කෙනෙක් වුණොත් අපි තුන් එයා කලින් හොරකම් කරලා කියනවා හතුම් මන්න කියනවා වැරදි වැඩ කරලා කියනවා ඊට පස්සේ ආ සීලෙන් තියාගේ තීත්‍යාට පස්සේ අර කරපු වැඩේකට හිරේ ළඟ වැටෙනවා කියලා හිතනවා ඒ කියන්නේ ශක්තියක් තියෙනවා මම මේ කරපු දෙයට ගෙව්වට අඩු ගන්න මම දැන් කරන්නේ නැහැ නේ කියලා හරි ඉරේලි ලංගේ හිතයක් අතුරක් වෙනවා. අන්තිමට මේ තුනෙම බේරුණත් අවසානයේ දුක්ගති බය කියලා මරණයෙන් පස්සේ අපායට වැටෙනවා කියන බය ඒ පාපතරයන්ට විශ්ී ගන්න කියනවා. නමුත් යම් නැති වෙලාවක මරණයට කලින් චිත්තක්ෂණයක් හෝ සීලෙක පිළිපදලා ගත කරලා තියෙනවා නම් ඒ පුදුරට හිතා ගන්න පුළුවන් නම් මේවා කෙරුවට අපායට ගියක් පාඩු නෑ. මොකද මම අපරාධ කරලා තියෙනවා මොකද අදිවාන් මැරෙන්න චිත්තක්ෂණයට කලින්. අදිස්ථාන කරානේ සිල්වන්ත වෙන්න කියලා ඒකේ මරණ චිත්තක්ෂණේ ලොකු ආදායයක්. ඒක නිසා මේ සතරාකාර බය දුරු වීම තමයි ශීලවන්තයාට හම් වෙන පළවෙනි නාටකම ලක්. අත්ානුවාද බයක් වෙන්නේ නැහැ, පරානුවාද බයක් වෙන්නේ නැහැ, ඡන්ද බයක් වෙන්නේ නැහැ, දුක්ති බයක් වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. මම පුදු කාලේ හරියට පව කළා. ඒ කරන කාලේ මම හිතාන මේකෙත් මම හරියම කිසිම සමාජ ධර්මයක් නැති මට කවුරුනලා තියෙන සමාජ ධර්ම කඩේ. නමුත් වෙලාවක මම මේ හොඳටයි නරකටයි ස්වාමීන් වහන්සේ හම්බෙලා උන්වහන්සේ කිව්වා මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ එහෙම දෙයක් අප්‍රමාදය මේක තියෙන සත්‍යයයි මේක තියෙන විපස්සනාවයි පුළුවන් නම් කරපම් බැරි නම් කරපම් ඒක මට හරි බයක් ඇති වුණා ලැජ්ජාවක් ඇති වුණා කොහොමද මම මේ වගේ වැඩක් කරන්නේ මොකද මම දැන දැන පව් කරුත්තේ ඉතින් සංකල්පය ඉව ගණන් ගන්න එපා මේ යම් දවසක සත්‍ය පිහිටවල දැනකට ආවනම් උඹට ඕක හදාගන්න පුළුවන් යම් මම ගොඩාක් වාද කරයි ස්වාමීන් වහන්සේත් එක්ක කොහොමද ස්වාමීන් වහන්සේ මේ භාවනාවක් කරන්නේ සීලවත් චින්තනයි. ශාතිය කියන ධර්මයේ අප්‍රමාද කියන ධර්මයේ ඒකට බොහොම ගැඹුරෙන් අත දානවා. අඩියට අත දානවා. ඔබට මේ සතිය අප්‍රමාදී ජීවත් කරන්න යන්න පුළුවන් නම් විපස්සනා කරන්න පුළුවන් නම් දවසක ඒක විශ්ින් උදේශීලිය හදලා දෙයි. ඊට පස්සේ ඔබට සතිය දෙනවා. මේකෙත් ඉතින් කනගාටු වෙන තියක්. පසුලංගුවට ඇත්තටම සර්වඥාසික දේශනාවේ සඳහන් වෙලා තියෙනවා සති සම්පජඤ්ඤම් වික්‍රේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස අතෝපනි සංඝෝති විරෝපපස්ති මහණියම් කෙනෙකුගේ ශ්‍රී බුද්ධිය සති සම්පජඤ්ඤ නැත්නම් ඒ කාන්තේ මේ බුද්ධලයා හිරියොතක් නැති කෙනෙක් බාටපත් වෙනවා බයලජ්ජ නැති කෙනෙක් බාටපත් වෙනවා යම් කෙනෙක් බයලජ්ජ නැති තත්ත්වේ ඉඳලා ඕන්නෝහේ කමක් නැහැ කියලා යන්න ගියොත් ඒ බය ලැජ්ජා නැති කෙනාට කවදාකවත් තමයි ඉන්ද්‍රිය සංවරය. ඇහ සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න හම්බෙන්නේ. යම් කිසි කෙනෙක් තුළ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ සංවරයක් නැත්නම් එයාගේ සීලේ කවදාක රැකෙන සීලයක් ඉතින් සති සම්පජඤ්ඤය කියනවන් නම් සති සම්පජඤ්ඤය ඉස්තිරනම් එයාට බයලජ්ජා පාවෙයි බයලජ්ජාව තියෙනවනම් ඉස්තිරනම් ඒ පුද්ගලයාට ඉන්දිය සංවරය පහළ ඉන්දිය සංවරය තියෙනවා නම් ඉස්තිර නම් එයා තුළ විතරයි සීලය තියෙන්නේ. ඒක නිසා සති සම්පජන්යේ ආධාරෝපකාර ලබන ප්‍රත්‍ය නිශ්චිත බල ලබන සීලය තමයි ඇත්තටම මේ අපි කතා කරන්නේ භාවනාවට උපකාර කරන සීලය. ඒක මේ අර පොඩි ළමයෙක් කිව්වලු මරණයද ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලා කියනද මන්නකොල ඉන්නේ ඔක්කොම බීපු මිනිස්සු. නැත්නම් අඬන මිනිස්සු. ආහා ඉන්න කට්ටිය ඕම් වාඩි වෙලා ඔතන ඉඳගෙන নমස්කාර කියන පන්සිල් ගන්න කියලා. ඉතින් එක එකක්වත් নমස්කාරය කියන්නේ නැහැ පන්සිල් ගන්නෙත් ඕන කමක් නැහැ. ඉතින් හාමුදුරුවෝ පස්සේ নমස්කාරය කියවලා සිල් ගත්තට පස්සේ පොඩි කියලා කවල ගෙදර ඔක්කොටම নমස්කාරය කියන්නේ බෑගෙම ඉන්න හාමුදුරුවෝම নমස්කාරය කියලා සිල් කියලා කියලා කියයි. ඒ චෙක්ක සිල් ගත්තට පස්සේ මරණ පොළවල් වල ඒ සීලෙ ඉඳගෙන ගන්නකොට හිටගෙන කැඩලා. එනවා අපේ ආගමේ චාරිත්‍ර වල මුල්ම අංශය තමයි මේ පංචිල්පද පිළිතුර. මොකක් කරලා සිල් දෙන ආමුදුරන්ලා සිල්. නිවැරදි ගත්තේ කුයි ඉන්දිය සංගමයක් අන්නේ. අපි සම්පජන්‍යයේ තුලින් ඉන්දිය සංගමයේ තුලින් අයලජ්ජාව තුලින් ඉන්දිය සංගමයේ තුලින් එන සීලයට විශාල වෙනසක්. ඒක බුද්ධිලිකව අත්දකින්න පුළුවන් දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ සමාජයට සිඳින එක නෙවෙයි. මේ දෙක තේරුම් ගන්න පුළුවන් මේ භාවනා කරන කෙනාට විතරයි. ඒ තමයි යතින් කියනවා සීල සති සම්පජන්ණය කියන කෙනාට විතරයි. මොකද සති සම්පජන්ණය කියන එක කාටවත් ඇවිල්ලා පටවන්න පුළුවන් දෙයක්වත් ආශාවට කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. බොහෝම මහන්සිලා වැඩ කරේ පිටක් සති සම්පජන්ණය හිතුවෝ ඒ කුද්ධිලා තුළ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බයලජ්ජාව පහළ වෙනවා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇවිල්ලා ඊට පස්සේ එන සීලය නම් ආය කවටවක්වත් මේ අඳහර පාන්න කියන දෙයක්වත් රාද සත්කාරයට කරන නැත්පත් එහෙම නැත්නම් මවාතෑමක් වෙයි. ඉතින් මෙතනදී මේ නාද කරන ධර්මයක් විදිහට සර්වඥාන්සේ පෙන්වන්නේ මේ මරණ පොළවල් වල ඉඳගෙන සීල් අරගෙන හිටගෙන යනකොට සීලයක් තියෙනවා. මේ වලටම බහතු ඇතුළට ගිය සීලය. ඉතින් ඒක හොඳ ලකුණක් ගැටුණා. අවදාක කාටවත් උනන්දු කරවන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ. ඒක කවුරු කිව්වට අපිට හරියන්නේ නැහැ. ඒකට හරියට වෙලා ඕනේ. ඉතින් සර්වතන් දෙන්නා මේ ශීලයක් රකින්න නම් ආසන්න කාරණාව මොකද ප්‍රශ්නය. අපි කියන්නේ නම් ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් ශ්‍රද්ධාවෙන් රකින්න සීලය නිකන් පිළිබිම්මල් නැති වගේ කැඩලා. ප්‍රඥාවෙන් මතුවලා සති සම්පජන්යෙන් මතුවෙන සීලය මේ මිනිස්යා මරණයකදීවත් සැප කරන්නේ නැතුව රකින්න පුළුවන් ඉතින් ඒකට කිච්චුවෙන් යන රූප සාධකයක් හම්බ වෙනවා රාගක සූත්‍රයක් ඒ දීගනිකායේ රෝණදණ්ඩ සූත්‍රයේදී තාම බලවත් මේ බමුණු ධර්ම සහිත ගාවක් බමුණු ගෝල කේසක් තියෙන රෝණදණ්ඩ කියලා ප්‍රාර්ථනාවේ දවසක් වෙනවා සරුවත් වෙනවා අර්ථජාලක නැන්සේ ඒ බුද්ධලයාගෙන් ඒ බුද්ධට උනන්දු ඇති වෙන විදිහට මේ කරන වැඩේ අනුමත කරන විදිහ අහනවා ඔබතුමන්ලාගේ මේ බමුණු ධර්ම රකින්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. බමුණු බමුණු ධර්ම කියනවා කියන්නේ ඒ සුදුසුකම් එයා පහක් කියනවා. එකක් කියනවා ඔබේ කුල පාරිශුද්ධ බමුණු කුලෙන් පවතින. සම්මල දාත්‍ර දෙපාර්ශ වේන අතර කුලෙන්න කිසියම් කෙනෙක් නීච කුලයකින් පැවිදි වෙලා බෑ. ඒ වෙන කෙනාට විතරයි බමුණු ගෝත්‍ර කුලයේ දීලා. දෙක එනිසා බොහොම ප්‍රසාද පෙනුමක් ඇති වෙයි. ඒකත් ඉදිරියට ගිහිලා ප්‍රතිබල ශක්තිය සහිතව කතා බහ කරන්න පුළුවන් ඖෂධයක් තියෙන වෙන පෙනුමක් තියෙනවා. ඉතින් මේක ත්‍රිවේදේ පාර ගුවෙන් කොනේ මේ ත්‍රිවේද ධර්මයේ කටපාඩමින් කියන්න පුළුවන්. හතරවෙනි ධර්මයේ තමයි යෝ ශීලවන්තය. ඒකම පස්වෙනි ධර්මයේ තමයි ප්‍රඥාව. එන්න මේ පහ තියෙනවනේ යා බම්මේ. ඒ ක්‍රමයේ හැදෙන බම්මේ කොහොමද බම්මේ කියන්නේ? හොඳයි හොල්ලට යන දිනේ මම පිළිගන්නවා. මේක ඒ ඒ ධර්ම පහ හොඳයි. නමුත් මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාට පුළුවන්ද මේ පහෙන් හතරක් තිබුණොත් ඇති. එන්නකන් මේ ධර්ම නැතුණත් මේ ඉතුරු හතර තියෙනවා නම් බම්නේ කියලා කියන්න පුළුවන්. ධර්ම හතර වෙන් කරන්න ගත්තොත් ඔබතුමා ඔය හතරෙන් පාවා දෙන්න කෙනෙක් කොයි එකද කියලා. පහක්ම ඕනේ. නමුත් හතරක් තිබුණොත් ඇති කියලා හිතනවා නම් මොන්නේ තිබුණත් එකයි නැතත් එකයි කියන ධර්මය මොකක්ද කියන්නේ? අද අමාරු මේ පහම තියෙන්න ඕන. පහම තිබුණොත් තමයි ධර්මය කියන්නේ. බමුණෙක් කියන්නේ අනිත් ඔබතුමා ඔබ වහන්සේ ආනවනම් මං කියන්නම් මේ යහපත් පෞරුෂත්වයක් වෙනමක් නැති වුණා. උදේ කුල පාරිශුද්ධ නම්. ත්‍රිවේදයේ දන්නවනම් සීලවන්තරම් ප්‍රඥාවන්තරම් ඒ අපි බමුණයි කියලා කිව්වට කමක් නැහැ. එයාට හැබැයි දෙන්න තියෙන්න ඕනේ. ඒ වගේ අරුව නිසා මම සුදුසුකම් පහ හතට කපනවා. ඒකද යක්කෙක් ගිය පිරිස කියනවා එහෙම කියන්න එපා. ඒ පහම තියෙන්න ඕනයි කියන්නේ. නමුත් සර්වඥාන්ද කියනවා ඔබතුමාට අහපු ප්‍රශ්නෙම කීප උත්තරේ නම් බොහොම ප්‍රඥායි. ඔබතුමා කැපකෙන්නේ වෙනුම ඉතුරු කරගත්තේ මොනවද? ඔබේ කුල පාරිශුද්ධ ගෝත්‍රයේ තියෙන්න ඕනේ ලක්ෂණ. ත්‍රිවේදී පාරගු වෙලා ඉන්න ඕනේ. සීලවන්තයෙන්ම ප්‍රඥාව. ඒක මම අගය කරනවා. ඔබතුමා මේ මම අහපු ප්‍රශ්නෙට පෙරලා දීපු උත්තරේ හොඳයි කියලා. ඊට පස්සේ ගෝණගන්න ප්‍රශ්නේ හසුදුන සර්වඥාන්සේ තාමත්ම මේ විහිළුවකට නෙමෙයි මේ බොහොම ඥානවන්තව කතා. ඊට පස්සේ ආම සර්වඥාන්සේ දැන් ඔබතුමා අතරක් තෝරගත්තානේ. මම ප්‍රශ්නයක් අහුවොත් ඔය හතරෙන් මේ තුන නම් කියෙන්නම මෙන්න මේ ගුණ නම් කිව්වත් එකයි නැත්ත් එකයි කියලා ඔබතුමාට පුළුවන් ද ඔය හතරෙන් තුනක් තෝරලා සැප කරනවා නම් සැප කරන්නේ මේ කියලා අයින් කරන්න මොකද කැමති. ඒක මොනවාද බන්නේ අමාරු ස්වාමීන් වහන්සේ මේ හතරනම් තියෙන්න ඕනේ. අමුත ඔබ වහන්සේ අහනවා නම් මම කියනවා උදේ කුල පාරිශුද්ධ නොවුණත් විවේද පාරකුණන් සීලවන්තනම් ප්‍රඥාවන්තනම් ඒ දැනී හැටියට බමුණක් යන්න පුළුවන්. ඒ නිසා ඒ විවේකල පාරිශුද්ධ භාවය නැතිවට පස්සේ. ඒකට අර ආපු පිළිස හරියට ප්‍රතිසමයි. එහෙම පාවා දෙන්න එපා. විවේකල පාරිශුද්ධ නැතුව කොහොමද බම්යක් වෙන්නේ කියලා. මොනවාන බාමයාගේ උත්තර බුදුහාමුදුරගෙන හිනා විතුමා සැපකරපේක වටිනවා. බුදුමා කියන්නේ ත්‍රිවේද පාරිශුද්ධයෙන් තෝරන ශීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවක්. සාධුවන්ගේ අයින් කරපේක බොහෝමත්ම දක්ෂවන්තයි. මම ඒකට බොහොම අගය කරනවා කියලා අර සෝන්සන් රාගනේ බොහොම උස්සලා කතා කරනවා. කතා කරපුවම ආයෙත් අර පිළික ටිකක් එක ලාසියක තාවද කරනවා නැත්නම් කියනවා ඔය තුنين දෙකක් කියන එකක් හලනවා නම් දෙකට අඩු කරනවා නම් ඔබතුමා හැම පිටු මගේ ප්‍රශ්න ගන්න ඉස්සර දෙන්නේ. ඒනම් බං හරිම අසංස්කාරයි. අර ඉන්න පිටු සම්පූර්ණයෙන්ම කියනවා මේ අපේ සම්පූර්ණ දෙක මේ සාක්ෂිය තුළින් පැවිදිච්ච ශ්‍රමණෙක් ඉදිරියට පාවා දීමක් කරන්නේ. මේ සෝමගන්න ප්‍රශ්න හුදු ඥානයක්. දක්ෂින ස්වාමීන් වහන්සේ ගාන්තුලට බලපෑම් කරනවා. මම ඉස්සල්ලාම ලහකට පෙනුම පාවා දුන්නා. දිනුනට කුලවන්තකම පාවා දුන්නා නම් තුන්වෙනියට පාවා දෙනවා ත්‍රිවේදේ නොදැන ගත්තා. ඒ ශීලවන්ත නම් ප්‍රඥාවන්ත නම් බම්මු කියනවා. ඒකේ ආරාභ කිසි කිල්ලුවාන් තරම් මේ සෝන් ගන්න ප්‍රශ්නේ මුදුන කතා කරන්න පටන් අර ගන්නවා. අපි මේ ගාවටත් ඇවිල්ලා අපි ළඟ තියෙන වටිනා ගුණ තුනක් පාවා දෙනවා. මේ සරුවචනන්ද කියනවා ඔබතුමා ඉන්තිම ශ්‍රේෂ්ඨයි. ඔබතුමා හොඳට තේරෙනවා මේ සරුවචන කාඥානේ සරුවචනසාර අගය කරනවා. අගය කරපස්සේ බොහෝමත්ම අමාරුයි. බොහෝමත්ම අමාරුයි අර දීප ආය විෂද. විරුද්ධවචනන ඔය දෙකෙන් කෝකද අහලන්න කැමතියි. සීලවන්ත ප්‍රඥාවන්තකම දෙකෙන් බමුණු ධර්මයේ රැකෙන එක ධර්මයකට අඩු කරන්න කැමතියි. ඒක කොහොමද ගන්න බ්‍රාහ්මණයගේ අපේ කටනේ කරන මලපයි. එතකොට යා කියනවා ශීලවන්තස් පඤ්ඤා. පඤ්ඤාවන්තස් කියනවා. නත්ති පඤ්ඤං නත්ති ශීලං. ශීලං ශීල පඤ්ඤායම් ලෝකේ අග්ගමඛාය කියනවා. ස්වාමීන් ශීලය නැත්තම් ප්‍රඥා. ප්‍රඥාව නැත්තම් ශීලය. ශීල තියෙනවනම් ප්‍රඥාව. ප්‍රඥාව තියෙනවනම් ශීලය තියෙනවා. මේ දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. ওই දෙක නම් කඩන්න බෑ. ඒ දෙකම දෙක. ඉන්දනන්ත භාවිකා. දන්ත භාවිකා. පිළිබඳ කතා කරනවා. ඕනම කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට වටවන පිළිතුරු නයිසාරික ධර්ම දෙකයි දෙකේ. නැත්නම් මෙලරි ධර්ම දෙකයි කියන්නේ මත ඕන දෙයක් හදන්න පුළුවන් මොනවද ශීලයක්. ශීලෙ නැති කෙනාට ප්‍රඥාව නෑ ප්‍රඥාව නැති කෙනාට ශීලෙ නෑ ශීලෙ තියෙනවා ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව තියෙනවා ශීලෙ තියෙනවා ওই දෙක තියෙනවා ලෝකයක්. මේක අපේ ලෝකයක් කියන්නේ මොකද්ද? ශීලවන්තකම මොනවාද? ශීලවන්තකම දයාදු දර්ශනය. ශීලවන්තකම කොන්දපන්නක්. ප්‍රඥාවන්තයා දන්නවා බුද්ධ ආදී කියන වහන්සේලා ශීලයක් රකින්නයි කියන ප්‍රඥාවෙන් කරෝ කරන්නේ. දැන් කලින් මම ඕක කියන්නේ වෙන තමයි. දැන් මෙතන ඉන්නවා අපේ හැට පිළිච්ච කට්ටිය. ඒකත් පිටින් එක්ක අදාළ වෙන්නේ නැහැ. මම මේ සීලය පිළිබඳව කටයුතු කරන්න පටන් අරගත්තේ වර්ග 26 දී. නමුත් ඒක පිළිබඳව මම ඍජුව බහකට කටයුතු කරුවේ නෑ. ඒක දෙන්න ඇති මම හිතනවා 30 පැන්නාට පස්සේ වගේ ටික ටික ටික ටික තේරෙන පටන් ගත්තා. කලින් කලින් මේක දේවල් හැලෙන්න පටන් ගත්තා. ඒත් මට බමුණ භාවනා උගන්න පුළුවන් නේදකිවෝ එන මොනකට කරිනවා ඔය කරපු වැඩ නරක වැඩ හරි හොඳ වැඩ ඕම කරනවා සතිය පිටු. මොනවාද ඒකට හැලෙන ගතිය තියෙනවා. ගන්න බලක ගැටි හැලින එන්නේ එන්නේ නිකන් කීලා වෙන ගැටියක් මේ කීකරු වෙන ගැටියක් ඒ කාලේ ස්වාමීන් වහන්සේ මට දීපු උපදේශයක්. ඒක මම හරි කන්නේ තියෙනවා අක්කල් දෙන්නේ කයිද. අර 10ක් කීලයක් අත්න කියලා කාටවත් තේින් ගන්නවා. ඒක තමයි ප්‍රඥාව අවශ්‍යයි. මෙතන ඉන්න කට්ටිය සමහරලාට දීරවන්තයි කියලා පොඩි දාලා ඇති දැන තමයි. නම්බුකාර හිතාගෙනත් ඇති. ඒක තකතිරකමක් වේවා. අපේ ශීලයේ රකින්න ඕනේ ශීලයක් විතර රකින්නා වගේ එලි කරන්න. අපි ළඟ කොච්චර ශීලයක් තිබුණත් කාටවත් හොඳවන්නේ එතකොට අපි අහන මේ වාදනයක් ගන්න ඇයින සමාදන්ව රකින්න කියලා. අපි ඒක තමයි මේ පැත්තකට ඇවිල්ලා අපේ ජීවිතය අපි රකිනවා. මේ සමාජයේ ඉනකොට කිසිසේත්ම දුස්සීල පහත් කළ සලකන්න එපා. මම සීලවන්තයි කියලා කැපී පෙනෙන්න යන්න එපා. එහෙම වුණොත් සීලයට බාධායි. ඒකට නම් ගොඩක් ප්‍රශ්නාව. ඒ නිසා විශේෂයෙන්ම තරුණ තරුණියෝ මේ වැඩේට බහිනවනම් මේ සතුන්ට ආවොත් නම් පැහැදිලිවම කියලා දෙනවා. විශේෂයෙන්ම අම්මට තාත්තට පෙන් හරින්න එපා. මොකද ඇත්ත වශයෙන්ම කියනවා අද ඔයගොල්ලෝ අම්මලා තාත්තලා තමයි ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම දරුවෙක් වශයෙන් ලඟුණට කැමති. මොකද මම පැවිදි වෙයි මම භාවනා කරා ජීවි ආකාරය කියලා. ඒ නිසා දරුවන්ට සිද්ධ වෙනවා අම්මලාට තාත්තලාට හොරෙන් දීලා තියෙනවා. එහෙම නැත්නම් කවදාකවත් ඒ gederimම තමයි කොල්ලවන්නේ. අපි ඒවට කියනවා මාර බලවේග කියලා කිසිම මාර බලවේගයක් නැහැ. මේ සීලය රකින්න ඕනේ ප්‍රඥාවන්තව කිසි කෙනෙකුට නොලවන්න. ඒක නම් ගොඩක් ඥාන. ඒක හොඳ ලකුණක්. මේ සතිය ගැන කතා කරනකොට කියන්නේ සතිය පිහිටවනකොට හැම වෙලාවෙම කියනවා අන්‍යශීවීන් කියලා. කිසිම දෙයක් මේ මාන්නකාරකමට ගන්න එපා. කිසිම දෙයක් මේ මම උසස් මේක මගේ මේක මමයි මම ශීලවන්තයි කියන ගතිය සතිය රකින්නකොට සතිය වඩනකොට ඒක දුස්සු දුර්ලභයි. ශීලවන්ත වෙනවා තම කාටවත් නොවැළඳෙන විදිහට ශීලක්. ආන්න ඒකට හුඟක් ලක්ෂණයි. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට ඒ ආනිසංස ගොඩාක් පැතිහිට පටන් අර ගන්නවා. ඒ මොකද ලෝකේ ඉන්නා තාක් ඉන්නේ දුෂී. ඉතින් ඒ මිනිස්සුන්ගෙන් හරියට මේ කටළු වචන අහන්න ලැබෙනවා. කටළු ආබාධ කෙරෙහි විචිත වෙනවා. ඒ වෙලාවේදී තමන් පශ්චාත්තාප වෙනවා. මොකද මෙච්චර මේ සිල්වන්ත වෙන මට මේ මිනිස්සු බාධා කරන්නේ. ඇයි මට මේ මාර බලවේගයෙන් කියලා ගත්තොත් හිත වැටෙනවා මිස කවදාවත් නැහැ. ඒකයි තා ගන්න ඕනේ. සර්වඥාන්සේ දේශනා කළේ අහං නාගෝ සංගාමේ චාපාතෝ පච්චන්තරං අතිවාක්‍යන්ති චික්කිසං දුස්සීලෝයි බහුජ්ජං මම මේ යුද පෙරමුණට ගිය සංනා සංවද්ද ඇතෙක් වාගේ තුන්ෙන් විහිදීන ඊතල මම ඉවසා දරාවදා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ මිනිස්යන්ගේ මේ අතිවාක්‍ය කටළු කතා ඉවසාවදාරනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි ඉතින් අපි ඒගොල්ලෝ සුසිල්වත් කරන්න උත්සාහ කෙරුවොත් අපිට මේ සත්‍ය පිළිතුරන්න මේ ගමනක් යන්න අහුවෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි අනුන්ට අනුකම්පාවක් නැතුව ආත්මාර්ථකාමීව කරනවායි කියලා. නමුත් ඉස්ලාම තමන්ගේ ශීලයේ යම් ප්‍රමාණයකට තලපදියක් වෙනවා. යම් ප්‍රමාණයකට තහවුරු වෙනකන් පුළුවන් තරම් ඒක ಗುಣ සංගවාගෙන ಗುಣ සංගවාගෙන රකින්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නොවුන කෙනා තමයි වාක්‍යයට මේ ආඩපාලි කියන්නේ කිසිල් ළඟින් ගියාම කරදරයි බාධායි කියලා. ඒ නිසා එතෙන්දි විශාල ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ප්‍රඥාව ඇතුළේ සීලෙත් රැකගන්න නම් මේ නාටකම දන්නදී තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. මොකද්ද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ? එවැනි සංගවාගෙන සිල්ලාගෙන කල්යාණ මිත්‍ර පිළිසකට නැදී වෙන්නේ. කෙවෙනතු අපිට මේ සතරන් අනිම කරන්න බෑ. කවදාක කරන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා පටිච්චසමුපාදය අනුව යම් කිසි කෙනෙක් මේ නාටකන ධර්ම දැනගෙන සත්‍යමත් ඉඳගෙන ශීලයේ අත්‍ය අවශ්‍යයි. ඒ ශීලය රකින්නකොට පුළුවන් තරම් කාටවත් නොඇඟෙන විදිහට කාටවත් කොනෙහින් නැති වෙන තාලෙට ඉතාමත් අල්පේච්ඡතාවයකින් යුක්තව රකින්න පටන් අරගත්තොත් අන්න එවැනි සිල් දකින්න ඇත්ත සමාජයේ ඈත තැනක හිටියක් පේන්න පටන් ගන්නවා. සර්වඥයන් සඳහන් කරනවා හිමාල පර්වතයෙන් ඈතට යන්න යන්න යන්න හිමාල පර්වතයේ කොට මුදුනට පැහැදිලි. ළඟට ගියාම කොට බලන්න මුදුන බලන්න අමාරුයි. ඈතට යන්න යන්න යන්න ප්‍රකට ඒ වගේම තමයි කොච්චර Taman සිල්වතාවෙන් ඈත්ව ජීවත් වුණත් සිල්වතා ඈත ඉඳලම දැක ගන්න පුළුවන් ගතියක් එනවා කොහොමද එන්නේ Taman තුර සිල් වැඩෙනකොට ඒ අනිත් පැත්ත කියනවා නම් අපිට පේන තියෙන ලෝකේ සදාචාර ධර්ම නැති වෙනවා ඉන්දිය සංවරය නැති වෙනවා සීල නැති වෙනවා කියලා හිතෙන්නේ අපේ හිල දුස්සීල වෙච්ච වෙලාවට අපේ හිත දුස්සීල නම් අපිට පේන්නේ ලෝකේ සදාචාර වෙන්නේ ලෝකේ තියෙන ගුණ ධර්ම නැති වෙනවා අපේ සීලයේ නැතුව අපේ හිත නන්නත්තර වෙනකොට අපිට තේින්නේ මිනිස්සු ඉන්ද සංගරයක් නැහැ කියලා. අපේ හිතේ තීලේ නැති වුණොත් අපිට පේන්නේ මිනිස්සු දුස්සීල වෙලා කියලා. හවදා හරි කල්පනා කරලා බලන්න. මෙවැනි භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට හොඳට තේරෙනවා අපේ සීලය අපේ හිත සීලෙන් ආර්ජ්‍ය වෙච්ච වෙලාවක අපිට පේන්න පටන් ගන්නවා සූඳ වදින්න පටන් ගන්නවා පිටු කියන සීල කුංගේ සුවඳ. ඒකට කල්පනා වෙයි. අනේ අවුරුදු 2551ක් ගත වෙච්ච මේ බුද්ධ ශාසනයේ අදත් සිල් නැති නැත්තු ඉන්නවනේ කියලා මමත් ඒකට උදව් වුණානේ කියලා පුදුමාකාර සතුටක් ඇති එතකොට දැනෙන හැඟීම අපිට කියන්න තියෙන්නේ කොහොමද? Tamanට වැටහෙයි. අපි සාරවත්යන් වහන්සේ දෙක සවැත්වල ජේතවනාරාමේ එකට ඉන්න වෙලාවක් වගේ. අර අවුරුදු 2500 වෙනස අපිට නැති. සැහැතම 2000 ගානක වෙනස නැති වෙන. Tamange හිතේ සීලේ නැගලා එනකොට අනිත් සිල්ලුතුන් දකින්නකොට හිතෙනවා මේ ධර්ම ශනාත ධර්මයක්. අනාථ කරන්න බෑ. ඉතින් රකින්න පටන් ගත්තොත් මේ පුදුරට හම්බ වෙන මේ නාථ කරන ස්වභාවය බුදුහාමුදුරෝ දෙන තුන්ඩුවක් නෙවෙයි. තමයි රකින්නකොට තමයි හම්බ වෙන දෙයක් කියලා පුදුමාකාර පිරිච්ච ගතියක්. පුදුමාකාර සාසනික සම්පත්‍ති කර ගතියක් තේරෙනවා. ඒක තේරෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සීලේ වැඩෙනවා වගේම සීලේ වැඩෙනකොට කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ඉබේම ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි මේක Taman ශිල්වන්ත වෙලා නැත්නම් ඒ ආංශංශයේ දූ දරුවන්ට දෙන්න හෝ ගුරුවරුන්ට දෙන්න හෝ දෙමාපියන්ට දෙන්න. Taman ශිල්වන්ත වුණා නම් Tamanට විතරයි මේ ආංශංශ ලැබෙන්නේ. හරියට තෝරලා බේරලා යාට සීලී ආංශංශ ලබලා දෙන්න. ඒ නිසා සරුවචන සඳහන් කරනවා ඉච්ඡති භික්කවේ ශීලවන්තස්ස චේතෝ පණිදි විසුද්ධත්තා. අනි ශීලවන්තයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිත් වෙනවා මොකද පිවිතුරුකම නිසා. සීලවන්තයාගේ ප්‍රාර්ථනා සීලවන්තයාගේ අවශ්‍යතාවය ඉබේම ඉෂ්ට සිද්ධ වෙනවා උන්දගේ පිරිසුදුකම නිසා. ඒක කාටවත් පවරන්න බෑ. ඒ වගේ මේක ඉල්ලලා ගන්නත් බෑ. මේකට අපි කියනවා නාත කරනවා. ඉතින් අපි හිතමු එහෙම මේ ගුණ ධර්ම අහලා සීලයක තියෙන වටිනාකමක මනුස්සයන්ට විතරයි කරන්න පුළුවන්නේ. සමාදන්ව විතරයි රකින්න පුළුවන් වෙන බුද්ධ ධාතු උතුම්යන් වහන්සේලා මහා කරුණාවෙන් දේශනා කළා කියනවා. අපිට තියෙන එක පුළුවන් ප්‍රමාණයෙන් අරගෙන රැකගෙන අපි අනුන්ට අබේ දීම තුළින් ජීවිතයේ අබේ ලබලා ඒ කටයුත්ත තුළින් කළ යුතු වූ සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් කරනවනේ අන්න ඒක තමයි මේ සීලේ වඩාගත් ඉතේ ලබන ආනිසංස. නැත්තම් සීලේ සීලේ සඳහාති වැඩක් ඇති දෙයක් නෙවෙයි. සීලේ පෙන්වන්නේ ශල්‍ය කර්මයක් කරන්න ගන්න වයි ලෙඩාගේ පිරිසිදුකම්. ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා ශල්‍යාගාරේ පිරිසිදු වෙන්න ඕනේ. වයි ශල්‍ය වෛද්‍ය පිරිසිදු වෙන්න ඕනේ. උපස්ථායක පිරිසිදු වෙන්න ඕනේ. උපකරණ පිරිසිදු වෙන්න ඕනේ. ලෙඩා පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු නැති තැනක කුෂ්‍යයක යටිකිලියක ශල්‍ය කර්මයක් කෙරුවොත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒ සංසාර වේදමක් අපි දරනවා ශල්‍යාගාරයේ පිරිසුදුකම. ආන්නේ වගේ තමයි මේ කාය වචන දෙකේ පිරිසුදුකම ශීලය ශල්‍යාගාර ශල්‍ය කර්මයකට ඉස්සල්ලා ලෙඩා පිරිසුදු කරන්න වගේ. හැබැයි ලෙඩා පිරිසුදු කරලා ශල්‍යාගාර කියලා බුදියන්න බෑනේ. ඉතින් යනවා වහම සීනටි කරන්න ඕන ඔපරේෂන් එක කරගන්න ඕන ශල්‍යකාරී කියලා කියන්නේ විශාල විදයකින් රාජ්‍ය බහු කරන ගිල්ල ගන්න එක තමයි විශේෂයෙන් මොලේ ශල්‍යකාරයා හර්දේවස්සේ සල්්‍යාගාරයක් වගේ කියලා කියන්නේ ලංකාවේ හැම තැනම තියෙන දෙයක්. ඒක ඇතුළත ගිහින් දැන් මම පිරිසිදු කියලා කියන්නේ ඉතපෑ. ගිය ගමන්ම වැඩ කරනවා. ඒ වගේ තමයි යම් දවසක අපි ශීලයක පිළිපියානම් ඒ ශීලේ කවදාකවත් නිකන් ඉස්තිරිකයක් දාපු වාදනයක් ඇරලා තිබ්බා වගේ ඇරලා තියන්න. ඒක වහා මූලකට ගහගෙන ඒක වහලම තියන්න. වහලා තියෙනවා කියලා කියන්නේ ඒක අපි කියන වෙන්නේ අපිට සමාධි භාවනා ප්‍රඥා භාවනා. සීලක ඉඳගෙන සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන්නේ නැත්නම් එනයි මේ කල්පතු කල වැඩ ගන්න බැරි අපි කියනවා නම් මේ වැස්සට වැඩ කරන ගොඩ ගොවියෙක් ඉන්නවනම් හේනක් කරන හරියට වෙලාව බලලා වැස්ස වෙලාවට කුඹුරු ටික අහ ගන්නවා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? වැස්ස ඇවිලි වුණාට පස්සේ පසහයි වෙනවා ඇතකල වෙන්න කියලා. ඒ නිසා සිද්ධ වෙනවා මේ මනුස්සයාට වහ වහ අර ඉදෝර වෙලාවේදී ඉදොර වෙලා නෙවෙයි වැස වෙලාදී වැඩ කරගන්න. අන්න ඒ වගේ සමන්ද සීලයක පිහිටාන අවදාපත් සායේ ඇති කරගත්ත සීලේ නිකාම නිකන් පිළිමු වෙන. වහාම සමාධිය කරගන්න. වහාම ප්‍රඥාව කරගන්න. ඒක තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සීලෙන් වැඩගත්තයි කියලා. ඒ නිසා අපිට භව සංසාරේ පැත්තේ කල්පනා කරලා බලනකොට අපි අද මේ සමාදන් වරක් මේ සීලය කියලා කියන්නේ මොන තරම් ප්‍රායෝගික වටිනාකමක් ඇද්ද මොන තරම් ඉදිරියට යන්න තියෙන මකර තොරණද කියලා බැලුවොත් ඇඟේමයි රෝමෝත්ගමනය වෙන තරම්. අපි විසින් උපයාගත්ත දෙයක් නිසා දුමාකාර වස්තුවක්. නමුත් කවදාකවත් සර්වඥාන්සේ දායකත්වයක් සිතාක කුමාරෝත්පත්තිව කිං කුසල ගවේෂීව ගිය ගමනේදී මේ ශීලවන්තයෙක් විසින් කළාගේ උපරිම විපස්සනාව නොතිබුණා නම් අපිත් අසතුටුයි. හරි අනාතයි. අපි එන සමත භාවනාවක් කරලා මේක තමයි උසස්ම දේ කියලා පැවැටෙච්ච ඉතිරි. සිද්ධාර්ථ කුමාරගේ ගිහින් ඉස්සල්ලාම ආලාර කාලා මුද්දකාරාම පුත්‍රකාවනේ. ඒකෙන්ද ගියාට පස්සේ එයාට දුන්නේ සමත භාවනාව. දීලා ඉවර වෙලා මේකෙන් කියලා පැමුණාට පස්සේ කොහොම බොහෝම ඉක්මනට ඉගෙන ගත්ත හොඳම ශිෂ්‍යයෙක්. එහෙනම් අපි දෙකොල්ල එකතු වෙලා මේ ශිෂ්‍ය පරම්පරාව හදාගෙන දෙකට බෙදාන ජීවත් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා කිව්ව නෑනේ මගේ ගමන මේ වගේ තැනකින් නතර වෙන එකක් මගේ ගමන ඒ කාන්තේම කිංකුසල ගවේෂීව කෙලවරට යන ගමන නිසා ඔබතුමාට ස්තුතියි මට මෙතෙන් ආවට නමුත් මම යන දැනින් වැඩ පටන් ගන්නවා ඒ වගේ අපි සීලයක පිළිතලා නාට කරන භාවයක් ඇති කරගෙන ඒ මත සමත භාවනා කරලා විපස්සනාවට නොගියොත් මේ වැඩේ ඉවර කරගන්න. ඒ නිසා ශීලයක් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද? අර ඔපරේෂන් එකකට වගේ හොඳ පිරිසුදුකමක් ඇති කරනවා. ඒ පිරිසුදුකමක් තියෙනවා කය වචන දෙකේ පිරිසුදුකම. ඒ කය වචන දෙකේ පිරිසිදුව කවදාකවත් සමත භාවනාවකින් උපමට්ටම් කරගත්තේ නැත්නම් පන්නරේ දියාගත්තේ නැත්නම් කල්ලාලා. ඒ ශීලයෙන් මර්ධනය කරන ශීලයෙන් යටපත් කරන කෙලෙස් වලට අපි සාස්ත්‍රීය විවහරෙන් කියන්නේ වීතික්‍රම කෙලෙස් කියනවා. කයින් වචනේ අපි සමාජ ධර්ම විතික්‍රමණය කරනවා. සතු මරණෝ හොරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, කයි. වචනෙන් බොරු කියලා හිස්සදෙන පරිසරයට කතා කරනවා. ඉතින් අදිස්ථානයක් ගත්තට පස්සේ මේ කයින් වචනේ සිදුවෙන විතික්‍රමණය නතර වෙච්චාම හීලාකාර කෙනෙක්. හීතල කෙනෙක් වඩපත් වෙනවා. ඒ අර කියනවා අපි යාගේ කෙලස් තුන් වටේ වටේ විතික්‍රම කෙලස් නතර. විතික්‍රම කෙලස් කොච්චර නතර කරාද? ඒ පුද්ගලගේ හිතේ නීවරණ වශයෙන් පරිඋත්ථාන කෙලෙස් මතුවෙනවා නම් කොයි වෙලාවෙ ඒ පුද්ගලගේ ශිල්පද කැඩෙයිද කියලා ඒ පුද්ගලයාට තීන්දුවකුත් නැහැ සීමාවකුත් නැහැ තමයි ලෝකෙට නැහැ. ඒක හොඳට තේරෙනවා අපි සාමාන්‍ය ක්‍රමයට ඔයාට සිල් ගන්නවා, දස සිල් ගන්නවා, පොයේ දවසට ගිහිල්ලා සිල් තුන් අතර බොමාඩුවක සුදු වැලි වල තලාවක ඉතින් බය මේ උතුරු සලුවක් දාගෙන ඉන්න පුළුවන්. නමුත් අපේ චිත්ත ප්‍රෝෂේ බලනකොට සත්‍ය කාම රාගයෙන් දීලා ලද ද්වේෂයෙන් මිදෙන්න. සද්ද නිදිමතට ඇවිල්ලා මේ ජීමේ අමතක වෙන්න ඉඩ තියෙනවා. උද්දච්ච කුක්කුච්ච ඉන්න තියෙනවා සැකෙන්න. මේ එකකින් හරි ඉදිරියට ගිය ගමන් සිල්පද කැඩෙනවා කියන එක සිල්විල් මල්ලට කරනවා. ඒක නිසා පරිඋත්සාහන කෙලස් කියලා හිතේ පැනනගින්නා වූ කෙලස් පිළිබඳව සීයේ හිතීමක් කීකරුකමක් නැතුව සීලේ පිළිබඳ මොන විශ්වාසයක් කරන්නේ. ඒ සීලේක පිළිපදපු කෙනා ඒ ලැබුණා වූ නාටකරණ ධර්මයේ තවත් දියුණු පවුණු කරන්න මොකද කරන්නේ? ඊ ගාවට තියෙන කෙලෙස් මට්ටම. ඒක තමයි පරිඋත්සාහන කෙලෙස් කියලා කියන්නේ. ඒක සමත භාවනාවකින් ධානාංග මතු කර ගැනීමෙන් ඉස්තිරසාර කරනවා. කෙරුවොත් නම් එතකොට ඒක කියන්නේ ශීලයේ පන්නරයක් තිබ්බා වගේ, ගැල්වනයිස් කරුවා වගේ, රේන්ෆෝස් කරා වගේ දුරට හයි වෙලා හිටිනවා. නමුත් මේ විචිකම ධර්ම නැති කරන සමත භාවනාවෙන් කරන්නේ මේ පරිඋත්ථාන කෙලෙස් සාවකාලිකව යටපත් කිරීමක් පමණයි ඉස්තිරව නැත කරන්න බෑ. ඉත ලැබිච්ච ගමන් ආයෙ. ඒ නිසා මේ සමත භාවනාවකින් කලාව බාගත්ත මේ දෙවෙනි කෙලෙස් මට්ටම විපස්සනාවකින් තමයි අපිට අනුශය කෙලෙස් මට්ටමින් නැත කරගන්න පුළුවන්. ඒ අනුශය කෙලෙස් මට්ටම හෝ එවැනි මට්ටමකට යන්න පුළුවන් බවක් සරුවචනාංශයේට ඇර කිසි කෙනෙකුට හිතන්නවත් බැහැ. ඔක්කොම හිතුවේ මේ අනුසය කෙලස් මට්ටම නැති කරන්න දේවත්වයට යන්න ඕනේ. ඒක දිව්‍යන් වහන්සේගේ කැමැත්තක් අපිට කරන්න බෑ. නමුත් සර්වඥා වහන්සේ ජී කාලේ පවා කල්පනා කරා මේ ඉන් කුසල ගවේෂිව සීලෙක ඉඳලා සමාධියකට ගිහිල්ලා මේ ප්‍රඥා භාවනා කිරීමෙන් තමයි අපට පුළුවන් වෙන්නේ මේ සීලය පිළිබඳ ඉස්තිර සාරතාවයකට එන්න. මේක සාරවත්න දේශනාය සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙකුගේ සීලය ඉස්තිර වෙන්නේ කොහොමද? සෝවාන් මාර්ග ඥානය. එතෙන් කරන්න එන කම්ම සීලේ කැඩෙන සුළුයි తాවකාලිකයි. සෝවාන් වුණාට පස්සේ ඒ සීලෙට කියන්නේ අවෙක්කප්ප සාදී. ආර්යකාන්ත සීලයක්. ආර්යකාන්ත වූ සීලයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත්‍ය පදස්ස උත්සා කියලා ඒ පුද්ගලයා මොන තරම් කයින් වචනෙන් හිතින් අකුසල කර්ම කෙරුවත් කිසිම විදියට සංගවන්න බැරි යකු වංචානන්තරී අකුසල කර්ම කරගන්න බැරි පුද්ගලෙක් බවට පත් වෙනවා. කිසිම අපාගාමී කුසලයක් කරගන්න බැරි කටට පත් වෙනවා. ඉන් මෙපිටනම් ඔය කොච්චර අධිෂ්ඨාන කරත් ඕනම සීලයක් ඇති. ඒ නිසා උත්සාහ කටයුතු මොකද්ද මේ ජීවිතය අපි පුළුවන් ප්‍රමාණය ශක්තිපතේ සිල්වන්ත වෙන්න. සිල්වන්ත වෙලා ඒ මතින් සමත විදර්ශනා භාවනා කරලා ආපසු නොයන ආදාය. පළවෙනි කෙලෙස් මට්ටමවත් හදාගත්තොත් අපිට අපේ ශරීරය පිළිබඳව අධිකාරී ශක්තියක් ගන්න. මෙන්න මෙහෙමයි මම මේවා රකින්නවා කියලා කියනවා. එහෙම නැත්නම් අපිට මේ ශීලයේ පිළිබඳව ඉස්තිරි හාරකල කරන්න. ඉස්තිරි හාර කරන්න බෑ කියලා කියන්නේ චපල භාවය නිසා. අපේ හිතේ තියෙන චපල භාවය නිසා. නමුත් මේක අමාරුන්ට ඒක සයිතන් තුළින් නම් කවදාකවත්ම අපිට බැරි වෙයි මේ සීලයේ ඉතිරි සාර කරගන්න අවෙක් අප්‍රසාදයකටපත් කරන්න අවේ හරියකන්ත කරන්න බෑ කියන්නේ. මොකද භාවනා කරනකොට ආනපන සතිය පිළිස් දැම්මයි කියලා හිතමු. කිඳි නැහැ කියලා පිළිස් දැම්මයි කියලා හිතමු. වම දකුණු වශයෙන් සක්මන් කරනවා කියලා හිතමු. ඒ දිනදා කටයුතු කරනකොට සතිය පිහිටයි කියලා හිතමු. හොඳටම මේ වගේ දවස් හතකට බාහනකොට අහු වෙන වෙලාවක් එනවා. හරියටම ආස්වාදයක් ප්‍රසවාසයක් පාසා ඉන්දියමක් හැකියාවක් පාසා සතිය පිහිටනකොට අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියන තත්ත්වයක් එනවා. විශ්වාසයක් පාදිනවා මට විනාඩි 5ක් 10ක් නෙමෙයි ඉන්න පුළුවන් වෙයි කියලා. ආ මේකත් එතනකොට පරීක්ෂා කරලා බැලුවොත් ඒ ඉන්න අරමුණට මොනට මොන දාලා ඉන්න මෙනෙහි කරන චිත්තක්ෂණ ඒ කාලේ පුරාම කිසිම විදියක සීලේ කැඩීමක් වෙන්නේ නැහැ. සමාධියක් ඉච්චිරයි. ආන්නේ ඒ වෙලාවේදී කියන්න පුළුවන් වෙනවා Tamanට මෙන්න මේක ඉස්තිරසාර වීමක් තමයි හොවන් වීමක් කියලා කියන්නේ. නමුත් මේක දැන් తాවකාලික දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අත්තට විශ්වාසයක් පහළ වෙනවා මම මේ කරන වැඩේ ප්‍රෝජනයක් කියේ. වගතුවක් කියේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය හෝ පිළිම හැකීම හෝ වම දකුණ වශයෙන් සක්මන් කිරීම හෝ කිසිම දිගට කරගෙන යනකොට චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා වමෙන් දකුණට දකුණින් වමට මාරු වීමක් පාසා ඇසිදීමක් පිටවීමක් පාසා සතිය පවත්වන්න පුළුවන් නම් ඒක තමයි අපි ඉස්සල්ලාම දැනගන්න අට මේ ජීවිතේ අපිට යම් ප්‍රමාණයකට භාවනාවෙන් වැඩ ගන්න පුළුවන්. ඉච්ඡිත කාර්යයක් ඇති කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ඇති කරගන්න ඉස්සල්ලාම ඇති කරගන්න එක මේ Tamanට අරමුණට හිත දාලා සප්‍රදාන ටික ටික දෙන්න පුළුවන් කියන එක ඉච්ඡරම ලොකු ආශ්චර්යයක් නෙවෙයි. හරියන්ක තුන හතරක් අද්දකොට ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඒක මානසික රෝග නැති වෙන්න ඕනේ. දුෂ්චිත නොවෙන්න ඕනේ. ආනෙම කෙරුවා නම් ඒක සාහවුරු කර ගැනීම තමයි ඊට පස්සේ තමගේ යුතුයකම් බාටපත් වෙන්නේ. ඒක නිසා මේ පසුගිය අවුරුදු 30 කාලෙ විතර ඇතුළත මේ සීලයේ ඒ වගේම විපස්සනා භාවනාවේ පුදුමාකාර නැගී සිටීමක් ආවා. ඒකද දෙන සීලයෙන් ලෝකේ නැතය භාවනා කරන්න බැරිය ලොකු ලොකු අහම්තුරු කිව්වේ මොකද්ද? භාවනා කරන්න තියා කමටහන් දෙන්නවත් මේ ලෝකේ කවුද ඉන්නේ කියලා. දැන් මේ දැන් ඊයොත් කමටහන් දෙන්න. ඊයොත් භාවනා ඒ නිසා ඒ පිටරට මහත්කේ කියන කොටස් කියනකොට ලියලා තියෙනවා සීලය එහෙම නැත්නම් මේ විදර්ශනා භාවනාවේ මෙනෙහි කරලා අරමුණ තියාගන්න පුළුවන් ගතිය එළියට ආවට පස්සේ මිනිසු තේරුම් ගත්ත බුද්ධ ධර්ම කියලා කියන්නේ කාගවත් අධිකාරික කියන එකක්. අප්‍රජිත ධෛර්යය ඕනම කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන් පරීක්ෂා කරලා తాවකාලිකව දැක ගන්න පුළුවන් ඒක ඉතිරසාර කරනවා ජීවිත කැප කරනවා කියලා ඕන කෙනෙකුට එහෙම කරන්න පුළුවන් ශක්තිය නිසා අද බුද්ධ ආගම සම්ප්‍රදාන කුල රටවල් වලින් පැනලා සීමාවල් එහාට ගිහිල්ලා බටහිර ලෝකෙට ගිහිල්ලා බටහිර ලෝකෙන් අපිට ඒකානි කරනකොට කුලියට ගේන්න වෙනවා මේක. ඒ තරම්මටම මේගොල්ලෝ හරියට මේ සීලේක තියෙන වටිනාකම තාක්ෂණිකව මැනලා තියෙනවා. එක හේතුවක් නිසා සීලේ පටන් ගන්නදී අවශ්‍ය නැහැ කියන කප්පෙට. මුලින් සීලේ නැති වුණත් සතිය පිළිටව ගත්තට පස්සේ සීලේ පිළිතනවා කියන පදනම සකස් කළා කියන්නේ. මේ කියන හින විස්තරයක් අපේන මම අර පරිවර්තනය කරපු කී මහසීකාරය සඳහන් කළා තියෙනවා. සර්වඥාන්සේ අනිවාර්යම සීලය අවශ්‍ය බව සඳහන් කළා තියෙන නමුත් කොයි සීලෙද භාවනා කරන්න ඉතලා සීල තත්පර 100ක් අකණ්ඩව තියෙනවා. දවස් 100ක් අකණ්ඩව තියෙනවා. සති 100ක් අකණ්ඩව තියෙනවා. මාස 100ක් අකණ්ඩව තියෙනවා කියලා කිසිම කරක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නිශ්චල දිල්ලකලා සුමානයක් හිටපන්. ඊට පස්සේ භාවනා කරපන් කියලා කිසිම කෙනෙකු ඕන කෙනකින් අත කොහෙද වුවා කියලා කියනවා. ඒසම දැන් සීල අධිෂ්ඨාන කරොත් එතනම භාවනා පටන් ගන්නවා. අනේ ශක්තිය අද මේ පස්සේ අවුරුදු 6 ඇතුළත පරීක්ෂා කරන්න පටන් ගන්න තියෙන එදා ඒක අනන්ත වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් කොහොමද පටචාරාව නිවන් දකින්නේ? එහෙම නොවුනා නම් කොහොමද සාන්තතියම කියවරෙන් නිවන් දකින්නේ? එහෙම නොවුනා නම් කොහොමද සෝපාකලා නිවන් දකින්නේ? අදත් කල්පනා කරගන්න ඕනේ. ඒ විදිහට බුදුහාමුදුරන් මේ දක්වන මේ නෛර්යානික ධර්මය නාටකන ධර්මයක් වශයෙන් කියන සීලයක් අත්දකින්නේ ඒ කාන්තේම බෞද්ධ විතරක් නෙවෙයි. අනිවාර්යයෙන් මේක ගැන අදහලා කටයුතු කර නැත්තු මේක ලොකු ශක්තියකින් අද කතා කරනවා අපි මේ රකින්න සීලෙන් අපිට මේ මේ අනිසංස තියෙනවා අපි සතිය වඩනවා ඒ නිසා අපිට මෙන්න මේ මේ කරදර නැති වුණා කියන එක එළියෙන් පටන් ගන්නවා ඒක නිසා බෞද්ධ පරිශ්‍රමයෙන්ද සම්ප්‍රදාන කුල බෞද්ධ පරිසම් වෙන්න ඕනේ. ඒ මොකද ඒත් අර ඉස්සර සම්ප්‍රදාන කුල කීරෙත් කියපු වටිනාකම දැන් නෙවෙයි දැන් කියන්නේ. දැන් තියෙන ප්‍රායෝගික වටිනාකම. සීලවතටයි දුසීලවතට දෙන්නටම භාවනා පටන් ගන්නයි. කරගෙන කරගෙන යනකොට කොයි වෙලාවෙ ඒ පුද්ගලයා තුළ සීලේ පහළ වෙන්න කියලා හකට යනවා. ඒ නිසා අපි නරකයි කවුරු හරි මෙයා දුසීලවතෙක් කියලා සාසනෙන් බැහැර කරනවා. එයා දුසීලවතෙක් කියලා පහත් කළ බව ගන්නවා. බුදුදහම කියන දෙන්නන සුසිල්ලක්ම කියන්නේ මේ ආයතන තියෙනවා දුසිල්ලක්ම මේ ආයතන ආදීනව තියෙනවා ඒ නිසා හොඳ නරක දැනගෙන කටයුතු කරන්නේ. කොයි වෙලාවේ දුසිල්ලතා සුසිල්ලතා වේද සුසිල්ලතා දුසිල්ලතා කියන්නේ. ඒ මොකද හේතුව ගත්ත සීලේ සමාධියකින් ප්‍රඥාවකින් ඔපවැටුනේ නැත්නම් සීලේ බොහෝම ඉක්මනට සැලෙනවා. ඒ නිසා අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ දවස් 10ක් ඇතුළත මේ දවස් කාලය ඇතුළත මේ සමාදන් වෙච්ච සීලය දිගට රකින්න ගමන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඒක උපවත් කරලා අඛණ්ඩ සීලයක් රැකලා සිද්දතෙකුට විශ්වාස කර හැකි සමාධි භාවනා විපස්සනා භාවනා කියන්නේ මොකක්ද? ඉතින් එහෙම එකට තමයි මේ නාටකරණ ගතිය කියන්නේ. ඒක ඉන්නේ ඉන්නේ උපනයන කරන ගතියක් වෙනවා සීලය සමාධිය සමාධි ප්‍රඥාව. ඉතින් සර්වඥාන්ගේ ස්වකහාත ගුණය ගැන කතා කරනකොට ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිෝසాన කල්යාණ කියන මුල යහපත් මැද යහපත් අග යහපත් ධර්මයේ මුල යහපත් බව පෙන්වන්නේ ශීලයේ ගුණ කතා පිළිවෙල. ශාසනය වල දැකගන්නේ අපි ශීලයේ. අන්නේ ශීලය සෝභාවචරගේ ජීවිතය ගණන් කරන අපි ශීල සමාධි ප්‍රශ්නය. මේ ජීවිතය අපි ගණන් කරන්නේ කාණ ශීල භාවය. ඒක ලොකු වෙනසක් තියෙනවා ශීලයෙන් යම් දවසක සම්බන්ධකම ජීවිතය ඇති වෙන පටන් ගන්න නම් ඉතින් පටන් මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ එමත්ගේ ඒ පෞද්ගලික රුචිආර්ථකම් වල සෑහෙන කාලයක් සෑහෙන වෙනසක් ඇති වෙනවා. නමුත් සර්වඥයන් සඳහන් කළ තියෙන ඒක ස්ථිරතර වෙන්න සෑහෙන කාලයක් මේක දිගට දිගට කරන්න. කරන්න කොහොමදත් අමාරුයි. සීල දිගට රකින්න කොහොමදත් අමාරුයි. සමත භාවනා විදර්ශනා භාවනා. ඒක නිසා අපි මේ අද කරන්න හදන්නේ පටන් ගන්න හදන්නේ අන්නේ විදිහේ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිෝසాన කල්යාණ කියන එකේ පළවෙනිම අවශ්‍ය කරනා වූ සීලය පිළිබඳ යම් අදහසක් ඇති කරගෙන ඒ සීල පදනම ඉඳගෙන හරියට ඔපරේෂන් තිසස් ගත්ත ලීලා සීල ඇති කරලා ඡන්ද කර්මය පටන් ගන්නවා වගේ ඒ සීලෙම ඉදිරියට යනවා. ඒක නිසා අනිස්ථාන කර ගන්න ඕනේ සෑම සීල දෙනෙක්ම සෑම පරියන්කයක මුල තමයි දක්න සීලය අනිස්ථාන කරනවා. අනිස්ථාන කරලා බුද්ධ ආදී කරනවා කියලා ඒ සෑම කෙනෙක්ම ඒ ශ්‍රේෂ්ඨතර தත්තරපත් වීමේ මේ සීල නිසායි අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරන මතක් කරන්නේ සීලයක් ගත්තට පස්සේ ඒක අලුත් වෙනවා. ඒ හිත අලුත් වෙන්න හේතු වෙනා වූ ඒ කර්ම මතක් කරගෙන පරියන්කයක් පරියන්කයක් පාසා ගියොත් ඒ පුද්ගලයාට මේ අරමුණෙන් හිත පිට ගියත් අෂ්ඨාන ශක්තිය ඉදිරියට යන්න පුළුවන් වෙන නිසා අප්‍රත්‍යතව පරාජයටපත් වෙන්නේ නැතුව දිගට යනකොට එන්නේ එන්නේ එන්නේ අදි අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගැටි වැඩි. ඒකෝද ශීලයේ මත සමාධි ප්‍රඥා ඇති වෙනකොට තමයි මේ ප්‍රඥාව අපිට ඇවිල්ලා ශීලයට උදව් කරන්නේ. ශීලේ නැවත පටිච්ච සමුප්පන්න විදිහට ප්‍රඥාවට උදව් කරන යනකොට මේ ප්‍රඥාව ශීලයේ කියන මේ අග්‍ර ධර්ම දෙක එක එක නිස්සල වැඩි වෙනවා. ඉතින් මේ ධර්ම කොටාශය මම මතක් කරලා දෙන්න කල්පනා කරගත්ත පළවෙනි දවසේ ඉතින් මේ සෑම සිළු දෙනෙක්ම හිත අලුත් කරගන්න ඕනේ. අපි මේ විශාල ඥාති පරිවර්තයක් ඕක උදා ඥාති පරිවර්තයක් අතහැරලා නැත්නම් නෑ පිටක් අමතක කරලා උදා වූ ඒවා මහත් වූ ඒවා වස්තු පරිවර්තය භෝග පරිවර්තයක් අතහැරලා මේ අරණී ජීවිතයකට මේ වගේ තැනකට ආවේ ඒ කාන්තේම මේ සීලෙන් පටන් නිසා එක පරියන්ඛයක් ඉඳගෙන ඉකයි කියලා හිතනවා භවණ වැරදුනක් අපිට ඒ කාලය තුළ කයින් කිසිම අකුසල කර්මයක් වෙන්නේ නැහැ වචනෙන් කිසිම අකුසල කර්මයක් වෙන්නේ අනුගණී ප්‍රය පුරා අපිට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් මේ පයේ භාවනා කොට සිල්ලා කරනවා. අපි දවස් හතක් හිතේ කියලා හිතන්නේ අපි මුළු ජීවිතේම ඉතාම තීසුක කමක් කරපු දවස් හතක් කියලා කියන්න පුළුවන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ වෙනකොට සිල් කඩන්න විදියක්. අනිවාර්යයෙන්ම රැකගන්න. මේ මතුමත්යේ අතිරේක ලාභයක් වගේ තමයි අපිට සමාධි ප්‍රත්‍යය ලැබෙන්නේ. ඒක හැම පරියන්කයකදීම සීලේ දීපත් කරගන්න හැම වෙලාවකම තම තමන්ගේ සීල අධිෂ්ඨාන කරගෙන යන්න ගියොත් මේ එළියට ගියත් මොනම කරදරයක් ආවත් නාටකන ධර්මයක් විදිහට සීල රැකගන්න. නමුත් එතනින් අතර ගන්න එපා. එවැනි සීලවන්තෙක් විසින් කළ යුතු ඒ සමාධි භාවනා ප්‍රඥා භාවනා ප්‍රසමාදීව සතිමත්ව ගත කරන්න පටන් අරගත්තොත් මේක ඒකාන්තයෙන්ම අපේ ජීවිතය සාමත්ව වටනා කාලයකටපත් වෙනවා. එවැනි කාලයකට අවශ්‍ය කරනා වූ සීලය රැකලා සියලු දෙනාට මේ නාද කරනවත් මේ නාද කරන ශක්තිය ලැබිලා මේ දවසට පරිම ප්‍රයෝජන ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම මෙතන විමර්ශ කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.